ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් කීපෙම ඉදිරිපත් කරගන්න යුතු කාරණාවල සංග්‍රහාවක් සම්පින්ඩනයක් ගොනුවක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ අද ඉදිරිපත් කර පාඩම් කරනවා වෙන විදිහකට කියනවා නම් දසුත්තර සූත්‍රයේලා උපයාගත යුතු කාරණා පහක් කියන මාතෘකාවට සරුවත් මේ සාරිපුත්‍ර ස්වාංශේ අපේ අවධානය යොමු කරනවා. කත මේ පංච ධම්මා උපාදේතබ්බා. මේ ශාසනයේ ගොඩාක් කරුණු කාරණා තියෙන තැනක අසීමිත ධර්ම කරුණු වලින් සංග්‍රහ වෙච්ච මේ ශාසනයේ උපදවා ගත යුතු කරුණු පහ මොනවද කියලා විශේෂිත ප්‍රශ්නයක් තියෙනවා කියලා සාරිපුත්‍ර ස්වාමීන් අපිට පෙන්ලා දෙනවා. ඒ කියන්නේ ඒක අහන්න ඕනේ ශාසනික කෙනෙක් හෝ පිට කෙනෙක් හරි. එතකොට අපි බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන් දැනගන්න ඕනේ. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් අපිව පුහුණු කරනවා. උපදවා ගත යුතු කරුණු පහක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඒ පහ සාරිපුත්‍ර සංශයේ උද්දේශ නිर्देश පට නිर्देश වතයි විස්තර වශයෙන් පෙන්වනවා. ඒතර පේනවා මේ ඥානයේ විචිත්‍රත්වයේ ඥානයේ මහිමය අනත ඥාන විභාගය පේන්න පටන් ගන්නවා. ඉතින් මේ පහම සාරිපුත්‍ර සංශයේ ඉදිරිපත් කරන්නේ සමාධි ಜಾති පහක්. එහෙම නැත්නම් ඒ ඒ සමාධිය වෙන්කොට දැනගන්නා ඥාන පහක් කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට අද කියන මේ ඉදිරිපත් කරපු පාඩේ සඳහන් වෙන්නේ දැන් හතරක් අපි කියලා දීලා තියෙනවා. කාර්යපුත්‍ර සාංශයේ දේතනා විලාසය අනුව ඒ ඒ සමාධි මෙතෙක් ඉදිරිපත් කරපු සමාධි හතර සතෝ සමාපජ්ජති සතෝ උට්ඨහති පච්චත්තං චේව ඥානං උපජ්ජති. මේ මේ කියන සමාධි හතරට මම සියෙන් යුත්ව සම්වදිනෝ. ඒ ඒ සමාධි වලින් මම සියෙන් යුත්ව නැගී හිටිනවා කියලා. අස්පනා පිට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඇතිවෙන ඥානය ඒ ඔක්කොම සමාධි වලට වැඩිය ලොකුයි. ඉතින් එතකොට මේ උපයා ගන්නා ලද දෙයක් වර්ගීකරණය කිරීමක් පිළිබඳවයි මෙතන මේ කතාව යන්නේ. එතකොට පොඩි ඉඟියක් එනවා උපත්තියම අපි ළඟ මේ පහම තියෙනවා. කිසිම දෙයක් අලුතෙන් උපයන දෙයක් නැහැ. නොදන්නකම තමයි තියෙන්නේ. මයි ළඟ මෙච්චර ගැඹුරු සමාධි තියෙනවා කියලා දන්නේ නැහැ. මේකට මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා මෙච්චර ගරු කරනවා. උන්වහන්සේලා ළඟ තියෙන එක දන්න නිසා අපි උන්වහන්සේලාට වඳිනවා. උන්වහන්සේලා අපිට ගරු කරනවා. අපි මිනිස්සු වශයෙන් අපි ළඟ තියෙන අපි අඳුරන්නේ කවදා හරි දැනගත්ත දවසක උඹලත් පුදු වෙනවා. උඹලත් රහත් වෙනවා. උඹලත් ආර්ය මාර්ග වලටපත් වෙනවා. ඒකට අවශ්‍ය මනුස්සකම තියෙනවා. කරුණා කරලා මේ උපයගත් අස්සන්න මේ grade 1, grade 2, grade 3 කියලා ගන්නවා වගේ වෙන් කර ගන්න දැනගන්න. ඒකට කියනවා ඒ තියෙන දේවල් වෙන්කොට දැනීමට පරිච්ඡේද ඥානය කියලා කියනවා. ඒ වගේම නිරුත්ති කියන වචකත් පාවිච්චි කරනවා. මේකට කියන්නේ ඥාන විභාගයේ සරුවචනාංශය දීලා තියෙන විශේෂ පාඨමාලාවක් තියෙනවා සිව්පිලිසිම්බියා කියලා. සතර පටිසම්භිදා කියලා. ඒ පටිසම්භිදා වල තියෙන්නේ තියෙන දේවල් හරියට වෙන් කරලා ඒකෙන් මේක වෙන් කරලා කාටරි කියලා දීම සඳහා සුතමේ වශයෙන් හෝ එවනත කාටරි චින්තාමේ වශයෙන් අවබෝධ කරන්න හෝ එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කරන්න මේ වෙන්කොට දැන ගැනීම ඥාන විභාගය නැත්නම් මේ ඥාන ප්‍රස්ථානය ਸਰවචනanse ළඟ විතරක් තිබිච්ච විශේෂ හැකියාවක්. මොකද ਸਰවචනanse උගන්වීම බොහෝ විට ඥාන ඥාන ගෝචර දඩක් කරගෙන කියලා තියෙන්නේ. අනිත් ඇත්ත බොහෝ විට සමාධියට මේ ශ්‍රද්ධාවට බර වෙලා මේවා නැතුවම නෙවෙයි අනික් ආගම් වල හෝ අනික් ශාස්ත්‍රුන් වහන්සේලා ගාව. නමුත් වෙන්කොට දැන ගැනීමේ ඥානයක් ගැන එච්චර අවධානය යොමු කළා නැහැ. මේකට රිඩක්ෂනිසම් කියලා කියනවා. විභජ්‍යවාදී කියලා අපිට සරුවචනංශ උගන්ලා තියෙනවා. විභජ්‍යවාදී කියන්නේ පතුරු ගහලා බලනවා කියන එකයි. විග්‍රහ කරලා බලනවා කියන එකයි. කපල කොටලා බලනවායි කියන එකයි. ඉතින් මේකට යමකට ආදරේ තියෙන කෙනාට ඒක පතුරු ගහලා බලන්න බෑ. විග්‍රහ කරලා බලන්නත් බෑ. ඒක පතුරු ගහලා බලන්නත් බෑ. හැබැයි සරුවචනංශ කියනවා ආදරේ තියෙනවා නම් කළ යුත්තේ මේක තමයි කියන්නේ. එහෙම නැතුව මේ gediy පිටින් තියාන සිප වැළඳ ගන්නමින් ආලිංගන කරමින් තියාන හිටියට ඔය මොකාද කියලා තේරෙන්නේ ඒ නිසා මේ විද්‍යාවට අවශ්‍ය කරන පළවෙනිම ඒ විභජ්‍ය කය කාය විච්ඡේදනයට දාලා මේක කොටස් 32ක් තියෙනවා. ආපත පියාපෝ තේජෝ වායු කියලා හතරක් තියෙනවා කියලා ඉස්සලාම මේ කාය විච්ඡේදනේ පෙන්වුවේ අපේ දරුවචන් වහන්සේ මේ කය කියන්නේ මොකක්ද කියලා දැනගන්න කයේ කය අනුව බලන වඩන්න මේ කපල කොටල බලන ගතිය. ඒක ශාස්ත්‍රීය වංශිකයන්ට අයිති දෙයක් වුණාට කවදාවත් බ්‍රාහ්මණ වංශිකයන්ට අයිති නෑ. ශාස්ත්‍රීය වංශිකයා හැම වෙලාවෙම කඩුව අතේ තියාගෙන ඉන්නේ කැත්කුල කියලා තමයි අපි කියන්නේ. වැඩිම පෙති ගහන එක තමයි. ඒ සර්වජන් වහන්සේ නිකණ්ඨනාත පුත්ත මේ දෙනම ශාස්ත්‍රීය වංශිකයි. මේ දෙනම ගාවම තිබුණා බමුණු ඉදිරිපත් කරන මේ gediye පතුරු ගහලා බලන ගතියක්. මේ බමුණු මත එහෙම නැත්නම් ඉඩිය පිටින් පිළිගන්න ගතිය වෙනකොට මොකක්ද ඇයි එහෙම පිළිගන්නේ කියලා අහනවා. මධ්‍යමතාන්තර වලට උනත්, කයට උනත්. ඉතින් කිසිම ආගමකට ඔය ਸਰබලදාරි දෙවියන් වහන්සේගේ මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක මේ ශරීරේ කපල කොටලා බලන්න තහනම්. බැලුවොත් ඒක කෙලින්ම දෙවියන් වහන්සේට කරන විනිග්‍රහයක්. ඒකම අරය ගැලක් කරන මේකකට දානවයි කියන එක දේව නිර්මාණවාදයේ උලංගෙ පිබලයන් වැඩක්. ඒ නිසා විශාල වශයෙන් ඒ වැඩවලට ඔය නවීන විද්‍යාව එන්නේ ඉස්සල්ලා ඒ දේවවාද වල විශාල බලපෑම් තිබුණා. ඒ නිසා විද්‍යාව හටන් ගන්න පටන් ගන්න අයට ප්‍රසිද්ධ මරදඬුවම යොමු කරා. ඒ කැලල මේ කැලලට දාන්න බෑ මේ දෙයන්නාසික උත්තරීතර නිර්මාණයට ජැක් ගන්න බෑනේ කැලි දාන්න බෑනේ. නමුත් අන්තිමට විද්‍යාව මේක පෙන්නකොට අරයාගේ හැ මෙහාට දාන්න පුළුවන් අරගේ දත මෙයාගේ දත දාන්න පුළුවන් අරගේ ලේ ටික මෙහාට දෙන්න පුළුවන් කියනකොට දෙයියන් හරි පොඩ පොඩ පොඩ පොඩ අනේ දෙයියෝ අදහන කට්ටිය ඉන්නවනේ මාත් එක්ක තරහ වෙන්න එපා මම මෙහෙම කාටවත් රීගවන්න කියනව නෙවෙයි නමුත් මේ දක්වා එනකොට විද්‍යාවට කොච්චර අසීරු වුණාද පල්ලියත් එක්ක මේ වැඩේ කරන්න මේ විභජ්‍යවාදී මොසර්වඥාන සිට අවුරුදු උන්දලාගේ ඉතිහාසයේ තියෙන 2016 නේ. සර්වචනසිකේ 2600ක් තියෙනවානේ. ඊට අවුරුදු 600කට ඉස්සර සර්වචනසේ කිසි පැකිලීමක් තොරව අර සම්පූර්ණ Hindu සමාජයේ ඒකට බ්‍රාහ්මණ සමාජය කියලා කියන්න ඕනේ. ඒ තිබුණ සම්පූර්ණ අර බමුණු මත කඩන්ඩ මේ විභජ්‍යවාදය එලි කරා. ඉතින් අන්තිමට අද වෙනකොට බුද්ධ ආගමත් අර වගේ බමුණු මතයක් හදාගෙන සරුවචනාංශයේ ධර්මයේ අඳුර ගන්නත් බැරි තරම් ඒක වෙනමම ආයතනගත වෙලා. එතකොට මේවා කියන ගියාම බෞද්ධයර තේරෙන්නේ නැහැ. ඒ මොකද බෞද්ධ හරි කැමති Hindu මතයට. gediy pitin ආරසා කරලා කනුරුව තියලා කරඬුක තියලා වැඳ වැඳ ඉන්න හරි ආසයි. මේකේ මොකද්ද තියෙන්නේ කියලා බලනවට වැඩිය. ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා අපි හැන්දෑවේ බෝධි පූජාවේ ඉන්නකොට මේ වට්ටිය මොනවද තියෙන එක බලන්න ඕනේ නෑ. රැය වෙලා තියෙන අතට එන වට්ටිය ඕල්ලන්න නැතුව දෙන එකයි අපි කරන්නේ. කවුරක්වත් බලන්නේ මේ පූජා කරන්නේ මොනවද කියලා. ඒක බලන එක හොඳක් නෙවෙයි කියලා. අපි ලොකු සාංශ ඉන්න කාලේ වෙච්ච වැඩක් සාංශ බණට විහිළුවකට කියනවා. මේ බෝධි පූජාවට බුද්ධ පූජාවට මේ මිනිස්සන්ව නෙවෙන වැඩ. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියනවලු උණු වතුර බෝතලේ මේ පස්පංගුව තම්බලා තියෙනවා. වීදුරුව තියෙනවා. බුදුහාමුදුර ඇවිල්ලා බෝතලේ අරගෙන වක් කරගෙන බොන්න ඕනයි. බෝධි පූජාව හරි වෙලාවට පස්පංගුව හදලා තියෙනවා. වීදුරුව තියෙනවා. එන් තියලා අස් කරන්නෙත් නැහැ. ටික වෙලාවක් ගමරක කොම් පිරිලා. බුදුහාමුදුරණ බහැලා යන්න වුණොත් එහෙම යන්න දැනකුත් නැහැ. මොකද පුරාවට මල් පුරෝලා කූඹි පිළිලා බැරි වෙලා හරි වැසිකිළියට හරි යන්න ඕන වුණොත් එහෙම හෙල්ලෙන්න ඉඩක් නැහැ. ඒකල දාලා පහන් පත්තු කරලා ලොක් කරලා තියලා යනවා කණ්ඩ කට්ටිය. බුදුගේ ලොක් කරලා තියලා පහන උත්පත්තු කරලා හඳුකුරු උත්පත්තු කරලා කොච්චර මේ සෝසන රෝගේ ඉන්න ඕනද කියලා බලන්න බුදුහාමුදුරනේ. හඳුකුරු පත්තු කරලා තියලා ලොක් කරලා තියලා ගියාම බුදු කාමරේට උලන් වදින්නත් යන්නෙත් නැහැ. ඉතින් මේ තරම් අපි හදාගත්ත මේ බුදුරජාණන් වහන්සේ ගෙන්න මේ පතුරු ගහලා බලන වැඩේ එන තමයි ඥාන විභාගේ අද කොච්චර මලකට කාලා තියෙනවද කියලා බලනවනම් අපි මේ ආගමකට බැඳිච්ච ගමන් සංවිධානයට ලක්වෙච්ච ගමන් ආයතනගත වෙච්ච ගමන් පුදුමාකාර අර බමුණු මත වලට රිංගනවා. හැබැයි මේකේ සුන්දරත්වය ලස්සන ඒ තරම් බමුණු මත තිබුණත් මේක කියවන කෙනාට පුද්ගලිකව මේක කඩන්න පුළුවන්. සමාජ මුළු සමාජෙම නොවගේ ගිහිලා තිබ්බත් අපේ අම්මා අප්පච්චි නොවගේ ගිහිලා හිටියත් ගුරු પરම්පරාව නොවගේ ගිහිලා හිටියත් ඒ ඇත්තෝ අපි ඔළුව කුරුවල් කරලා තිබ්බත් මේක තේරුම් ගත දවසේ පේනවා manussත්වයේ තියෙන මේ බෙදා බලන ගතිය විභජ්‍ය වාදය පරිච්ඡේද ඥාණය ඔය මොන්නම මෝහ පටලකින්වත් වහන්න බෑ ඒකේ තරම් බලවත් ඉතින් ඒක නිසා සර්වචනාංශය ඉස්සලා පැකිලුණාට ධර්මයේ දේශනා කරන්න පැකිලුණාට අවුරුදු 45 ඇතුළත පුදුමාකාර අධ්‍යාපන ක්‍රමවේද රාශියක් ඉදිරිපත් කරගෙන ඒ ඥාණේ තියෙන නැත්තඳ මේක කියලා දුන්නා. දැන් සාරිපුත්‍ර සාංශය ආවේ ඒ ඔක්කොම උපකරණ ඇති කරගෙන මොකද බමුණු කුලයේ ඉපදුනා ත්‍රිවේද පාරගෝ ව්‍යාකරණ දන්නවා ඉදිරිපත් කිරීම දන්නවා පෞරුෂත්වයේ තියෙනවා පින තියෙනවා උන්වහන්සේ බුදුහාමුදුරන්ගෙන් අරගෙන මේක අපි වාගේ අවුරුදු 2600කට පස්සේ එන කට්ටියටත් අරසා වෙන විදිහට ප්‍රස්තාර කරලා දැන් අපිට උගන්වනවා. ඒක නිසා මේ පස්වෙනි උපයාගත යුතු ඥාණය ඒකත් සමාධියක් විදිහට තමයි වැටෙන්නේ. හැබැයි මෙතෙන්ට වල සුද්ධ ඥානයක් වඩපත් වෙලා. කියනවා සෝ කෝ පනාං ඉමං සමාධි සතෝ සමාපජ්ජති සතෝ උද්ධාමීති පච්චත්තං ජීව ඥානං උපජ්ජති. ඒතර මේ සඳහන් කරන්නේ අර ඉස්සල්ලාම් පෙන්නපු යමෙකුට මෙලවත් සැපදෙන එලවත් සැපදෙන සමාධියක් තියෙනවා නම් ඒ සමාධිය එයා දන්නවා සතියෙන් යුක්ත වෙකට සමාදන් වෙන හැටි දන්නවා. මම කාට හරි දානයක් දෙනකොට මම සුන්දර බුද්ධ පිළිමයකට වඳිනකොට මල් ටිකක් පූජා කරනකොට මගේ හිතේ ලොකු සතුටක් ඒකෝදි භාවයක් එනවා. මම මේ ත්‍රිපිටකය ඉගෙන ගන්නත් නැහැ, භාවනා කරලත් නැහැ, මොනවත් දන්නේ නමුත් සද්ධාවෙන් එතකොට ඒකට කියන්නේ දාන වස්සග්ගපට්ඨානේ ඒකත්තං කියලා මේ දානයක් උදාහරණ වෙලාවේ ඒ දාන දෙන කෙනාට ඇති වෙනවා ඒ ඔස්සග්ගය විශ් දීලා දාන වෙලා බුදුම සැපක් ඒක ඡාගාදි මුත්තානං ඒ කියන්නේ ඡාගයට කැමැති සද්ධාවට බර කෙනා තනගේ බත්පත හරි කමන්නේ කාට හරි දීලා බුදුම සමාධියක් ලැබනවා ඒකත් ඒකාග්‍රතාවයක් ඒකත් ඒකෝදි භාවයක් ඒ සමාධිය ඒකේන ඇබ්බැහියක් තියෙන එක කරන්ඩ හැබැයි ඒ සමාධිය මේ නීවරණ අයින් කරපුවාම එන සමාධිය වෙන් කළා අඳුරන්නේ නෑ යා. එයාට අඳුරන්න බෑ. හැබැයි මේක එයාගේම බොක්කෙම එන එකක්. එහෙම නැත්නම් සහජාසයෙන් තියෙන එකක්. එහෙම තමයි අම්මා දරුවට කිරි දෙනකොට අම්මට හම්බ වෙන සතුට දෙන්නගේ එකතුවකින් එන එකක් නෙවෙයි. ඒක ඊට යහගේ එකක්. දරුවට නම් කිරි හම්බ වෙන එක දරුවගේ බොක්ක පිරෙන නිසා හම්බ වෙනවා කියලා කියත හැකි නමුත් අම්මට හම්බ වෙන පුදුමාකාර සතුටක්. නමුත් ඒකේ මේ නිවන් දකින සතුට අවශ්‍ය කරන්නා වූ ඒකෝදි භාවය එහෙම නැත්නම් ඒකාග්‍ර භාවයේ තියෙනවයි කියලා යම්ම දන්නේ ඒ අම්මා හිතාන තියෙන්නේ මේක මේ මගේ දරුවට මම කිරි දෙනකොට එන එකක් මිස මේක මේ manussකමේම කොටසක්ය. මේකමයි මේ දරුවෙකුත් නැතුව කිරිත් නැතුව භාවනා කරනකොට නීවරණ අයින් වෙනකොට එන්නේ ඕකමයි කියන එකේ අම්මට තේරෙන්නේ නැහැ. ඉතින් ඒකට ඒ අම්මට කියන්න සිද්ධ වෙනවා. උඹට කවදාරි දරුවා කිරි කුලේ තියාන තනෙන් කිරි දෙනකොට යම් ප්‍රීතියක්, ප්‍රමෝදයක්, සතුට සතියක්, සම්පජඤ්ඤයක්, පස්සද්ධියක්, සුඛයක් ආවද අන්න ඒ වගේ දෙයක් ගන්න පුළුවන් දරුවෙක් නැතුව කිරි දෙන්නේ නැතුව භාවනා කරනකොට. කියලා අපිට අරක නිදර්ශනයකට පෙන්වන්න පුළුවන්. නමුත් කවදාකවත් දරුවන් වදපු අම්මා කෙනෙක් කැමැති වෙන්නේ අර දරුවේ කුකුල තියාන කිරි දෙනකොට ලැබෙන ආමිෂ සමාධිය වගේ එකක් දරුවෙක් නැතුව කිරිත් නැතුව භාවනා කරනකොට නීවරණ දීලා දාපුවම එයි කියලා ආන්නේ නොදැනුවත්කම තමයි මෙතන සාරිපුත්‍ර සාංශේ මතකලා දීලා කියන්නේ දරුවට කිරි දෙනකොට කුළුදුලේ දරුවට කිරි දෙන මවක් ඒ දරුවට කිරි දීම හරහා දාන වොස්සග්ගපට්ඨානේ දානේ දීම හරහා ඡාගාදි මුත්‍තියෙන් ලබන යම් ප්‍රමෝදයක් ඔක්කොම ඒකෝදි වෙනවා ඒ වෙලාවට. ඒක ඒකාග්‍ර වෙනවා. ඒ මවයි දරුවයි අතර ඒ සම්බන්ධතාවය බුදුරජාණන්සේ පෙන්වන්නේ මාතා යතා නියම් පුත්තන් ආයුෂා ඒක පුත්ත මනුරක් කියේ. අම්මා ඒ වෙලාවේදී Tamange පණ එපා කියලා අර දරුවා රකින්නවා කඳ බොණ්ඩ දෙනවා අම්මගේ කැල්සියම් කියන්නේ ඇටෝල තියෙන හිටපන දේවි යනවා. ලේ විතරක් නෙවෙයි. ඊට පස්සේ ඒ අම්මා කෙනෙකුට මේ කියනවා සාමාන්‍යයෙන් දරුවෝ වදපු අම්මා කෙනෙකුට કૃතිම ශෝෂණය දෙන්න කියලා හරි පපුව තද කරුවොත් කඩාන වැටෙන්න පුළුවන්. ඒ තරම් ඇටවල තියෙන ඔක්කොම යනවා. ඒත් අම්මා කැමැති. ආන්නේ ඒ වෙලාවේදී තියෙන මේ සමාධිය තමයි මේ නිරෝධ මේ නිරෝධය නිරෝධහන පස්සන නැත්තම් නිරෝධය සමාධිය උඩට ඉන්නේ ඕකම. කවුරුවක් අද අපි හිතන්නේ දරුවන් කියලා දෙන සමාධිය ලෞකිකයි. ඒක ආමිසයි. නිරෝධ සමාපත්තිය රෝධනකොට 100%ක්ම ලෝකෝත්තරයි. හැබැයි දෙකේම එකමයි තියෙන්නේ. එකේම තියෙන චෛසිකය ඒකාග්‍ර භාවය. ඒකාග්‍රතාවය. ඉතින් අර සාරිපුත්‍ර සාංශේ කියන මේ පාඩම ඉගෙන ගන්නවා නම් දරුවට කිර දෙන්න අම්මා දඟලන කොටට අම්මට ඇති වෙන මේ ප්‍රමෝදය ඒ ප්‍රීතිය ඒ සති සම්පජඤ්ඤය ඒ පස්සද්ධිය සුඛය ඔය ඔය ලකුණු පහම තමයි නිරෝධ සමාපatti තියෙන්නේ. ඕකමයි ඔය ඒකාග්‍රතාවයමයි අතන තියෙන්නේ. අන්නේ දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නම්. ඒ නිසා හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන්. හැම කෙනෙක් ළඟම මේ බීජය තියෙනවා. ප්‍රභවය තියෙනවා. කාට හරි දුග්ගියෙකුට මගියෙකුට යමක් දෙනකොට ඒක නට සතුටක් ඇති වෙනවා නම් නොදන්න කෙනෙකුට යමක් කියලා දෙනකොට සතුටක් ඇති වෙනවා නම් ලෙඩෙකුට බෙහෙතක් දෙනකොට සතුටක් ඇති වෙනවා නම් ඒ වෙලාවේදී මේ වෙන ඒකෝදි භාවය අර ලෙඩාගේ අවශ්‍යතාවය සහ දෙන්නගේ දෙන්න අවශ්‍යතාවයේ තියෙන සමவாய ඒකාග්‍රතාවයේ වශයෙන් පෙන්න. ඒකට කියනවා දාන වස්සග්ගුපට්ඨානේ ඒකත්තන් දානයක් දෙනකොට මුදාහරණ වෙලාවේදී ඇති වෙන ඒකාග්‍ර භාවය ඡාගාදි මුත්තාන දන් දීමට රුචි කෙනා ගේ තියෙන එකම තමයි මෙතන තියෙන මේ ඒකාග්‍ර භාවය මෙතන තියෙන මේ ඒකෝදි භාවයට බාහිර මිනිස්සෙක් ඕන දෙන්න ඕන දෙයක් තියෙන්න ඕන නමුත් චෛතසික වශයෙන් බැලුවොත් ඒකත් ඒකාග්‍ර භාවයමයි ඒකත් ඒකෝදි භාවයමයි ඊට පස්සේ ඒ කෙනාට කිව්වොත් මේක ආමිසයි දරුවේ කුකුලේ ඉන්න ඕනේ. උඹේ තනේ කිරි තියෙන්න ඕනේ. දරුවට බඩගිනි වෙන්න ඕනේ. උබ්බු කුකු උරල් බොන්න ඕනේ. එතකොට තමයි සතුට එන්නේ. මේ ඔක්කොම ආමිෂ ක්‍රියාවලියක්. ඔය වගේම එකක් උඹ දරුව වැරුවට පස්සේ තනේ කිරි නැති වුණත් නීවරණ ටික අයින් වෙනකොට මේක ඇතුළේ ප්‍රමෝදයක් එන්න ගන්නවා. මේක ඇතුළේ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. මේක ඇතුළේ සති සම්පජඤ්ඤයක් එනවා. මේක ඇතුළේ පස්සද්ධියක් වෙනවා. එතකොටත් ඒ ආමිෂයෙන් ලබාගත්තා වගේ එකක් निराமிෂව ලැබෙනවා. අන්නේ නිර්ාමේශ ලැබෙන එකේ ආර්ය අනාර්ය කියලා ભેදයක් තියෙනවා. දැන් සාරිපුත්‍ර සංස්පින්නේ අරියෝ නිර්ාමිෂෝ සමාධි. අර සමාධිය තියෙන කෙනාට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. මට මෙතන ඒකෝදි භාවයේ තියෙනවා නම් දරුවා උකුලේ ඉනකොට, තනේ කිරි තියෙනකොට, දරුවා කිරිල්ලලා අඬනකොට ඒ සෙනෙහසේ එන ඒකෝදි භාව වගේ එකක් මේ නීවරණ ටික අයින් වෙනකොටත් එනවා. ඒක නිසා මම දැනටම සුදුස්සෙක්. සුදුස්සියක්. ඒ නිසා මට කරන්න තියෙන්නේ දරුවෝ ඉන්නකන් තිබිච්ච මේ සමාජය දැන් දරුවෝ ගියාට පස්සේ දරුවෝ වෙනුවෙන් අපේක්ෂා කර කර අඬ අඬ ඉන්නවට වඩා ඊට වඩා උසස් සමාධි නිමිත්තුප්පඨාන ඒකත්තං කියලා සමත නිමිත්තුප්පඨාන ඒකත්තං කියලා භාවනා කරනකොට ආනාපානෙ මූණට මූණ දාලා තිනකොට එවනත වෙන කසින භාවනා කළා කසින නිමිත්ත පහළ වෙනකොට එහිම හිත දැන් නිමිත්තෙත් නෙවෙයි හිත තියෙන්නේ අරමුණෙත් නෙවෙයි හිත තියෙන්නේ අරමුණ ඇති වෙච්ච නිමිත්තෙහි හිත තියෙනකොට අරකම අපව වෙනවා එතකොට කියනවා ලද්දා මුදා නිබ්බුති බුජ්ජමාන ඒක නොමිලේ ලැබෙන්නේ දැන් අර වගේ ආමිෂයකින් නෙවෙයි ලැබෙන්නේ දෙයක් දීලත් නෙවෙයි ලැබෙන්නේ දෙනවනම් දෙන්නේ නීවරණ ටික ආන්න එතකොට අර දරුවයි කුලේ තියාන කිරි දෙනකොට අම්මට ඇතිවෙච්ච සෙනෙහස වගේ සතිය වගේ සමාධිය වගේ එකක් එහෙම නැත්නම් දුගියෙකුට යමක් දීලා එවස බොම් සතුටින් ඒක වළඳනකොට දෙවියන් කෙනාට ඇති වෙන ඒකෝදි භාවය වගේ එකක් මේ නීවරණ යනකොට පැත්තීමෙන් නිවන දුර වෙනකොට යා බුද්ධ විඳිනකොට වෙන්නේ මේ නීවරණ නැති වුණා කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. ඒකෝදි භාවය කියන එක නොදැන ගන්නත් පුළුවන්. හැබැයි අසහනෙ දුර වෙන බව තේරෙනවා. ඊට තේරෙනවා දැන් ආතතියක් නැහැ. මං ඊට ඉස්සෙල්ලා හිටියේ බොහොම තද පවුලේ ප්‍රශ්නයක් නිසා හෝ ආර්ථික ප්‍රශ්න නිසා ආතතියක. නමුත් අර සමාධි නිමිත්ත උපදිනකොට අර ලකුණු දෙක තියෙනවා. මේකත් ඉස්සෙල්ලා දරුවෙක් උකුලට අරගෙන තනේ කිරි තියනවා දෙනවා. එතකොට ආමිෂය නිසා උපදිනවා. ඒකත් ක්‍රියාවලිය. මෙතන තියෙන්නේ තමන් ප්‍රතිපදාවක් රකින්නවා. ඒ කියන්නේ භාවනාවට වාඩි වෙනවා. සක්මන හෝ පරියංගේ. ඒල භාවනා කරනකොට තමන්ට දැන් ලන් යාවට ආරම්භක වශයෙන් ආධිකම්මිකෙක් වශයෙන් අරමුණ නතු වෙන්න පටන් ගන්නවා. අරමුණ කියන්නේ ආස්වාද ප්‍රසආදේ හෝ ඉඳගෙන ඉනිරියව හෝ සක්මන හෝ මොකක් හරි නතු වෙනවා. නතු වෙනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ හිතේ ඒකෝදි භාවයක් එනවා. හිතේ ඒකාග්‍රතාවයක් එනවා. අර වාගෙම ප්‍රීතිය ප්‍රමෝදයේ සති සම්පජඤ්ඤේ එනකොට ඒ යෝගාවචරය හුඟක් හිතනවා. මේ සභාවේ ඉන්න කට්ටියත් හිතනවා. මම මේ කොහොමද දැනගන්නේ කියලා. දැනගන්න චීනක් කන්නාඩි නෑ. විනය අන්ත්‍රෝපකරණ නෑ. අසහනී දුරු වෙන එක තියෙනවනේ. ආතතිය නැති එක තියෙනවනේ. අපි මේක ගණන් ගන්නෑ අපි මෙතන තමයි මේ මිනුම් දණ්ඩ මේකයි කියලා මේ සංසාර දුකේ අඩුවීම තමයි මිනුම් දණ්ඩ මේ වෙනුවට අපි හිතනවා මේ සමති නිමිත්ත එනකොට කහ පාට වෙයි නිල් පාට වෙයි මම උඩයයි කොයිදෝ බයිලා જાතියක් ඔළුවේ දාගෙන. ඒක වෙනකොට Tamanට අසහනෙ දුරු වෙලා පහසුවෙන් ඉදිරියට යන්න පුළුවන් ගතියක්. එහෙම තමයි කරන්න කරන්න ඒක පිළිබඳව පරිචය අධ්‍යක්ීම් වැඩි වෙන ගතියක් තියෙනවා නම් යෝගාචර කිසිම බාහිර දෙයකින් මනින්න දෙයක් නැහැ. මම මේ වැඩේ යනකොට මට අසහනෙ අඩුවීමක් තියෙනවා. දරත පරිලාහ කියන දෙක සරුවචන්සිය පාවිච්චි කරනවා. දැවිලි තැවිලි අඩු වෙනවා. ඒ කියන්නේ ඊට ඉස්සරයි පස්සරයි කියන එක නෙවෙයි. ඒ කරන චිත්තක්ෂණේ. ආන්නේ වෙලාවට යාර තේරෙන පටන් අර ගන්නවා. අර දරුවෙක් වදාගත්ත අම්මා කෙනෙක් දරුවට කිරි දීලා ලබන සතුටක් වගේ. මේ භාවනා කිරිල්ලේදී පිරිමියෙකුට උනත් අරහා සමානයේ කුදු භාවයක් ගන්න පුළුවන්. අරකට කියනවා දාන වස්සග්ගපට්ටාන ඒකත් නැත්නම් සාරිපුත්‍ර සාංශේ කියන විදිහට වර්තමාන මෙන්ම අති අනාගතයේ සැප දෙන දෙන සමාධිය. ඒ සමත නිමිත්තුප්පට්ඨාන ඒකත්තං කියලා කියනකොට සාරිපුත්‍ර සාන් සඳහන් කරලා තිනවා අරියෝ නිරාමිෂෝ සමාධි. නිරාමිෂ සමාධියක් ලැබෙනවා. ආර්ය අනාර්ය දෙකෙන් අනාර්ය පැත්ත අයින් කරලා ආර්ය භාවයක්. එතකොටත් ඔය ඒකාග්‍රතාවයමයි. ඔය ඒකෝදි භාවයමයි. ඊට පස්සේ අපි තුමේගේ සමාධිය කැඩුනයි කියලා දැන් මේකේ තියෙන සතෝ සමාපජ්ජේ සතෝ වුට්ඨහසි කියලා. ඒ සමාධියද නැගිට්ටයි කියමු නැගිට්ටම ආයෙ හිත අවුල් වෙනවා. ආය අසහන එනවා. ආයෙත් නිමිත්ත නැති වෙනවා. ආයෙ සතිය නැති වෙනවා. නමුත් අර ඒකාග්‍රතාවයේ හිතේ නැති වෙන්නේ ඒ ඒ චෛතසිකය මට නැති කරන්න බෑ. ඒක මේ රාගෙන් යටපත් වෙලා. ඒක මේ ද්වේෂයෙන් යටපත් වෙලා. ඒක වික්ෂිප්ත භාවයෙන් යටපත් වෙලා. නමුත් ඒ නළුව ඉන්නවා. දැන් මේ නාටකමේ මේ ජවනිකාවේ ඒ නළුව නෙවෙයි ප්‍රධාන නළුවා. ඉතින් අපිට ඉසాత බඳගෙන නඩන්න දෙයක් නෑ මේ නාටකමක අර ජවනිකාවේදී යා ප්‍රධාන නළුවා. එතකොට අපි බොහොම සතුටු වෙනවා. එතකොට අපි අනේ සමාධියක් ආවා. මගේ වැඩේ හරි ගියයි කියලා. ඒ ඊගා චිත්තක්ෂණේ මේ සංකල්පනේ වෙනස් වෙලා රාගයක් එනවා, ද්වේෂයක් එනවා, මෝහයක් එනවා. එතකොට දැන් මේ ඥානේ පහළ වෙච්ච එක නම් ඔය දරුවත් සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන මේ ඥානේ පහළ වෙච්ච එක නම් බලන දැන් හිත රාගේ. හැබැයි ඒකෝදි භාවයේ මයි ළඟ තියෙනවද කියලා බැලුවොත් එයාට දැක ගන්න පුළුවන් ඒකෝදි භාවයේ මගේ හිතේ තියෙනවා කියලා. ඒක මුළු ගැන්නිලා තියෙනවා. මේ සතිය කෘත්‍යය තමයි මේ. රාගයේ තියෙනකොට ඒකෝදි භාවයේ තියෙනවයි කියලා රාගයේ විනිවිදලා ඒකෝදි භාවය සමාධිය යට නිසිතන නම් දෙන්න බෑ. හැබැයි නැතිලා නැති බව පෙන්වන්න පුළුවන් ශක්තියක් සතිය තියෙනවා. මේක තමයි බුද්ධ ආගමට අහුල් අල්ලගන්න බැරි වෙච්ච කාරණාව. අපි මේ සමාධියට නතු භාවයේ නිසා සමාධියේ රජ වෙලා ඉන්නකොට පාටි දානවා. මුළු ගැටන වෙච්ච ගමන් වහ ගන්න. සීදීනස ගන්න. ඒ සතිය බලනකොට මේකේ සතෝ උත්හාසි සතෝ සතෝ සතෝ සමාපජ්ජේ සතෝ උත්හාසි කියලා කියන්නේ මේ සමාධිය එනකොටත් සතියෙන් බලා ඉන්නවා. දැන් රාග ద్వේෂ මොහ අයින් වුණා, නිවර්ණ අයින් වුණා. ඔන්න සමාධිය ආවා. බොහොම හොඳයි දැන්. දැන් කල්යල් බලලා වහිනවා වගේ. එහෙනම් එයා දන්නවා මේක නැති වෙනවා. සතිය දන්නවා. එයා ඒකේ නැගිටිනවා. සමාධියෙන් නැගිටිනවා. දැන් රාගය ඇවිල්ලා ද්වේෂය ඇවිල්ලා, මොහය ඇවිල්ලා. දැන් මම ඇවිස්සීලා නමුත් මේ චෛතසිකය නැත්නම් ඒකාග්‍ර භාවය මේ පන්තියෙන් අස්සෙලා නෑ. එයා ඉන්නවා. එයා මොනිටර් නෙමෙයි හැබැයි දැන්. වෙන කෙනෙක් මොනිටර් වෙලා තියෙන්නේ. ඒසොට එයාට පුළුවන් නම් මේ රාගය හරහා, මතුවිච්ච ද්වේෂය හරහා, මොහය හරහා ඒ මගේ නුසුදුසුකමක් ඇවිල්ලා නෑ මේ ග්‍රහය නීච වෙලා විතරයි තියෙන්නේ ග්‍රහය ඉන්නවයි කියලා දැනගන්න එයාට පේනවා මායයට පුළුවන් වෙන්නේ මේක කලවම් කරන එක විතරයි ඉස්සරහට බෙකන පතර දාන එක විතරයි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් නැති කරන්න බෑ. ඒකයි manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියලා බුදුරජාන්සේ සඳහන් කරන්නේ. මේ manuss අත්ත්ව ප්‍රතිලාභයේම අපිට ආරම්භක තේසෙද හම්බ වෙනවා මේ චෛසික දෙක. එක එකන එක එකන ඉසරපසර වුණාට මේ එකක්වත් නැති කරන්න බෑ. ඒ උනට අපි කොච්චර මැරෙන්න හදනවද? ඒ සමාධිය ඇති වෙලාවේ නැති වෙලාවේ දැකලා. ඒ මොකද ਸਰවඥාන්සේ සඳහන් කරනවා සමාධිය ඇති වෙච්චලා යම් ලිංගයක් යම් නිමිත්තක් යම් ಉದ್ದೇಶයක් යම් ලිංග නිමිටි ಉದ್ದೇಶ සමාජයේ නීච වෙනකොට නැති වෙනවා. ඒ වෙනකොට රාගයේ නිමිටි ලිංග ಉದ್ದೇಶ මතුවෙනවා. ඉතින් මේ සංඥාව එකක සංඥා නැතිල අනිතික සංඥාව මතුවෙච්චාම මේ දේ නැති වුණා කියන තරමට අපේ හිත අපිව රවට්ටනවා කියලා සරුවචන්සේ කියන්නේ. සමාධිය පිළිබඳ යේහි ආකාරයේ යේහි ලිංගේ යේහි නිමිත්තේ යේහි උද්දේශේහි සමාධිය රජ වෙනකොට යම් ආකාරයක් යම් ලිංගයක් යම් නිමිත්තක් යම් උද්දේශයක් තියනවාද ඒක තියෙන තාක්කල් අපි බොහොම සතුටුයි මොකද සමාධියට කැමති නිසා නමුත් ඒක නීච වෙලා ඊගාවට රාගයේ ආකාර ලිංග නිමිති උද්දේශ මතුවෙනකොට ඉස්සත් බැඳගෙන අඬිනවා අපි අයියෝ කෙලේශයක් ආවා සමාධිය නැති වුණා කියලා. නමුත් මෙතන තියෙන්නේ සංඥා දෙකක් මාරු වෙනවා අපිට පේන්නේ චිත්ත චෛතසිකේම නැති වුණා වගේ කියලා. ඉතින් කොච්චර අපි සූක්ෂම වෙන්න ඕනද අනන දොනන ඉස්සෙල්ලා මේ සමාධිය මැරිලා නැහැ. අනීච වෙලා. යලීන වෙලා. යා විෂූණ බවටපත් වෙලා තියෙනවා. දැන් මං සමාධි තම තමවදී නෙමෙයි ඇති වෙච්ච රාගෙද එතන ඒක විනිවිද බලලා ඒත් මයි ළඟ තාම සතිය තියෙනවා ඒත් මට ඕනනම් මගේ මේ චිත්ත ඒකාග්‍රතාවයේ තියෙනවා කියලා අර රාගේ විනිවිදලා චිත්ත ඒකාග්‍රතාවයේ දැක ගන්න පුළුවන්කමක් තියෙන ඒක කියන කුශාග්‍ර බුද්ධිමත් කියලා කියනවා. එහෙම නැත්නම් උග්ගටි තඤ්ඤු කියලා කියනවා විපංචි තඤ්ඤු කියලා කියනවා. එයාට වසංගලා වෙන්නන් දැදුවට එයාට ඕන දේ අදකින්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් තියෙන ඔය ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගත්තොත් ලෝකයේ දේවල් විකුණන්න කරන මේ වෙළඳ ප්‍රචාරවල බොරුවක් මවාපාලා පෙන්නනවා. ඒ ඒ කම්පැනියේ ඇඩ්වර්ටයිස්මන්ට් එක හදන මිනිහට ওই ඇඩ්වර්ටයිස්මන්ට් එක ඌ කන්නේ නෑනේ. ඌට තේරෙනවා මෙතන තියෙන්නේ මෙන්න මේක හුවා දැක්කොත් මේ බඩුවේ කියනවා. ඒක නිසා ඒ මිනිස්යාට පේන්නේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන දක්ෂකමට වැඩිය අදක්ෂකම එයා ඒ ලනෝ කන්නේ. මොකද ඌ දන්නවා මේ ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ හුදු පේන්ට් එකක් විතරයි. ඔය ඇති දෙයක් නෑ තියෙනවා ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් බෝතල් වල ගහන පිරිසිදු මීපැණි කියලා. මීමැස කවදාකවත් අපිරිසිදු මීපැති හදලා දෙන කියලා ඉතිහාසයක් තියෙනවද? මීමැස දැක්කොත් මොකද හිතන්නේ ලේබල් එක? කිය අම්මට මුන් කරන දේ මාව විකුණන කනවා පිරිසිදු මීපැණි කියලා. මොකද මගේ සම්මතිය මං කවදාවත් අපිරිසිදු මීපැණියක් හදලා නැහැ. පිරිසිදු එලකිරි. ඔකේ එලකිරි පිරිසිදු කරන්න දෙයක් නැහැ. මූ විකුණන්න කණ්ඩ විකුණන කණ්ඩ හදන්න නම් නේ තියෙන්නේ. ඒක නිසා අද ලෝකේ කොච්චරක් අපි මේ සංඥාවට පැටලිලා එහෙම නැත්නම් මේ ඇඩ්වර්ටයිස්මන්ට් කාලා නැත්නම් මේ ජනමාධ්‍ය කාලා ඉන්නවද කියනවනම් රජයක් පෙරලන්න පුළුවන්. රජ වෙලන කියන්නේ සමාජචෛසිකේ පැත්තකට දාලා රාගචෛසිකේ ගන්න. අනික රාගචෛසිකේ පැත්තකට දාලා සමාජචෛසිකේ ගන්න ඉතිවු. එහාට මෙහාට මාරු කරමු අපිට පේන්නේ කොහොම කෙරුවක්වත් කන්දෙන් කන්දට කොටිය මාරුණාට පුල්ලි මාරු වෙන්නේ නැහැ. අරකම තමයි තියෙන්නේ. ඒ නිසාම භාවනා අපේ බෞද්ධයන් අතර ගත්තොත් අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප කියලා අපි මේ 12ක් කාඩ් පෙරලනා වගේ පෙරල පෙරල යනවනේ ඒසර අපි හිතන්නේ මේ අවිද්‍යාව නැති කළ සංස්කාරය ආවයි කියලා නෑ අවිද්‍යා චෛතසිකේ රජ වෙන වෙලාවේදී අවිද්‍යාව කියනවා ඒකේ සංස්කාර තියෙනවා සංඥා වේදනා පස්ස මනස ඔක්කොම තියෙන හැබැයි රජ වෙලා තියෙන අවිද්‍යාව ඊගාව චෛතසිකේදී සංස්කාර සංඥා වේදනාට ඉතුරු ටික රජ වෙනකොට අවිද්‍යාව නේ ප්‍රධාන නළුවා. හැබැයි එයා ඉන්නවා. පන්තියේ මොනිටර් මාරු වෙනවා. එකම පන්තියේ ළමයි ටික තමයි ඉන්නේ. ඊගාවට එනකොට විඥානයේ රජ වෙනවා. අර දෙන්න පැත්තකට නෑ. හැබැයි එකම මණ්ඩලේ තියෙනවා. ඒක නිසා මේ විඥානයේ රජ වෙච්ච වෙලාවෙත් අවිද්‍යාවක් තියෙනවා සංස්කාරයක් තියෙනවා. යම් වෙලාවක අවිද්‍යා සංස්කාර නැත්තම් විඥානට යෝගේ පදනමක් ලබන්න බෑ. එතකොට විඥානේ අපපතිතිත වෙනවා. මෙන්න මේ විදිහට තම තමන් තමන්ගේ විශේෂයෙන්ම භාවනා කරන අයට විතරයි මේක අපට sannivedana කරන්න පුළුවන් නේ. තමයි යම් වෙලාවක සද්ධාවෙන් දානයක් දීපු වෙලාවේදී ඇතිවෙච්ච ඒකාදි භාවයක් තියෙනවා නම් ඒ ලකුණු ටිකමයි ඊට වෙදී දියුණුවෙන් निराமிෂව ලබන්නේ අපි සමති නිමිත්ත සමත නිමිත්ත එළියට ආවට පස්සේ. නැත්නම් අරමුණ මූණට මූණ දාලා ඉන්න වෙලාවේ. ඉතින් ඊට පස්සේ අපිට ප්‍රශ්න තියෙනවා මේක ධ්‍යාන සමාධියත් මේක පළවෙනි ධ්‍යානෙද මේක දෙකද තුනද හතරද කියලා. අපි හරියට අරයාගෙන් මෙයාගෙන් අහනවා. ඒ මොකද අර තමන්ගේ අත්දැකීමට වඩා අරයා මෙයා කියන උපමාන දිගේ යන්න හදනවා. ඒකට හේතුව ඒ අත්දැකීම සමාධි අත්දැකීම නැත්නම් මේ ධ්‍යාන අත්දැකීම මදිකම නිසා එයා අල්ලපු ගෙදරින් අහනවා පොත් පෙරලනවා. බුදුරජාණන් චක්‍ර දීලා තියෙන උත්තරේ මේකම නැවත නැවත කරන්න. ඔය අහා ඉන්න වෙලාවෙත් භාවනා කරන්න. භාවනා කරලා දිගට කරනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ සමාධියෙත් මට්ටම් තියෙනවා. හරියට මේ දානයක් දෙනකොට එන සමාධිය වගේ මේකක් තමයි මේ ධ්‍යානෙදිත් හම්බ වෙන්නේ. මේක නිරාමිසෝ ලැබෙන්නේ. මේක දේවල් අවශ්‍ය කරන්නේ මේක කරගෙන කරගෙන මේ යන කෙනා යම් වෙලාවක මේ සමත සමාධියයි මේ කියන දානයක් දෙනකොට එන සමාධියයි හිත බඳින්නේ හිත හිටින්නේ දානයක් දීමේ ආරම්භයේදී සමාධිය නිමිත්ත මතුවීමේදී නමුත් මේ දානයේදී හටගන්න සමාධිය නොබෝ වෙලාකින් නැති වෙනවා. දිගට හිටින්නේ නැහැ. මේ සමත නිමිත්ත මතුවෙච්චාම එන සමාධියත් දිගට හිටින්නේ නැහැ. දවසක මේ යෝගාවචරගේ ඥානෙ පහළ වුණොත් මේ සමාධි නිමිත්ත දානේ දෙනකොට එන සමාධි නිමිත්ත හෝ සමත නිමිත්ත උපට්ඨානේ නිමිත්ත නැතිවීම දිහාව දානියම කරන තැනට ගියොත් මේ සමාධිය නැති වෙන හැටි ඒකට කියනවා භංග ඥානුපට්ඨානේ එකත්තං කියලා. මේ හැමදේම නැති වෙනවා. එතකොට යා ඇතිවීම සමුදය පැත්ත බලබලා ඉඳලා මේ ඇති කරගත්ත සතුට ඇති කරගත්ත පිටිච්ච ගතිය ඇති කරගත්ත මේ අභ්‍යාසය ඒ අරමුණේම ඒ සමාධියේම නැතිවීම දිහා බලන්ට බලලත් දැන් මේ ඇත්තට මේ සමාධිය නැති වෙන වෙලාව. තමරු කියන සතියක් නැති වෙනවා කිය. නමුත් ඒකත් මේ ජීවිතේම අංගයක්. ඒකට කියන්නේ භංගය දකින්නයි කියලා. අපි මෙතෙක් කල් ඒකට බය වුණා. අපි මෙතෙක් කල් මේකට චිත්ත පීඩ ඇති කරගත්තා. අමාරු වුණා. අති කරගත්තා නැති කරගත්තා මේක එනමමයි. අන්න ඒක දක්නා සුළුව භංගලක් භංග ලක්ෂණේ බලන්න පස්සේ ගිහිල්ලා විපස්සනා කරනකොට භංග ලක්ෂණේ බැලුවොත් මේ සමාධිය විතර නෙවෙයි ප්‍රස්වාසයේ භංගය ආස්වාසයේ භංගය වමේ භංගය දකුණේ භංගය පිම්බීමේ භංගය හැකිලිමේ භංගය එතකොට එයා පුරුදු වීමක් කරන මේ සමාධිය වුණත් දාන වස්සග්ගුපට්ඨානේ සමාධිය වුණත් සමත නිමිත්තුපට්ඨානේ සමාධිය වුණත් එහෙම නැත්නම් එලෝමිලෝ තපදෙන සමාධිය වුණත් නිරාමිෂ ලබන සමාධිය වුණත් පරිච්ඡේයයත් තියෙන ඊට පස්සේ ඒක නැති වෙනවා මේක දිහා බලන්න පුරුදු වෙනවයි කියලා කියන්නේ තමන්ගේ දරුවා මැරිච්ච වෙලාවේ දරුවගේ මරණ දිහා බලලා පුරුදු වෙනවා වගේ. ඒක බෑනේ අපි ඒකට කියන්නේ අවමංගල්‍යයක් කියලා. ඒක දිහා බලන්නත් හොඳ නැහැ කියලා නේ කියන්නේ. නෝ බැලුවොත් නේද දරුවා මැරිලා. කිසాగොතුමිය ඇවිල්ලා මේ දරුවා පෙන්නකොට බුදුරජාණන්සේ කිව්වේ ඕක තනීව කරන්න පුළුවන් කිව්වා. ඉතින් ඒ අම්මට ආය වෙන මොකුත් නැහැ. අනේ සාංශ බොක්කෙන් හරි ඕන දෙයක් හොයන්න මොන දෝනේ කියලා. මේ මැරිච්ච නැති ගෙදරකින් අබ මිටක් ගේන්නකෝ. ඉතින් දරුවා කර ගහගෙන ගියා. ගිය කොච්චර සතුටකින්ද කියලා හිතන්න මේ අබ මිට අරගෙන ආපු ගමන් බුදුහාමුදුරු ඉන්ද්‍රජාලයක් දාලා දැන් මම බබාට පණ දෙනවා. දැන් බබා නිල් වෙලා ඉන්නේ. තාම පණ තියනවා කියලා අම්මගේ හිතේ තියෙන. මොකද මේ භංගේ දකින්න කැමති නැහැ. අතේ තියෙන දරුවා. මම මලකුණක් තියෙන. ගෙදරට ගියාට පස්සේ මේ මිනිස්සු කියනවා අනේ මට මේ දරුවා බේර ගන්න පුළුවන් හොඳ වෙදෙක් හම්බුණා අබ මිටක් දෙන්න. ඉතින් මේ මිනිස්සු යනවා අබ මුට්ටි හොයාගෙන. මේ ගෙදර කවුරක්වත් ළඟදී මැරෙලා නැද්ද? අනේ පිස්සුද මේ ඊයේ තමයි මිනිහාත් කෙරුවේ අපේ ගෙදරත් මරණය. අනේ එහෙනම් ඕගොල්ලෝ සුදුසු නැහැ මං එහා ගෙදරට යන්න. ඒ ගෙදර ගියාට පස්සේ කියනවා මරණේ මරණේ මරණේ මරණේ ආනකොට අර සමත නිමිත්තු ප ဋ ාණේ තිබුණෝ මේ දරුවගේ හටගන්ම කුළුඳුල් වයස හැදෙන වයස තිබුණ එක තීරණ පටන් ගත්තා. ඒක නැති වෙනවා. මේ ගෙදරත් මරණයක්. මේ ගෙදරත් මරණයක්. අර ගෙදරත් මරණයක්. ඒක තීරණ පටන් මේ අතේ තියාගෙන දරුවට පණ නැහැ. මැරිලා. හැබැයි එතෙන්ට එනකන් හිටියේ දරුවා බේර ගන්න පුළුවන් දරුවට පණ තියෙනවා බුදුහාමරෝ බේරන ගුරෙක් කියලා. ඊට පස්සේ දරුවා විසි කරලා ආපහු යනකොට ගිහලා කෝ සාංශේ දරුවගේ වැඩ වුණේ මාව බේර ගන්නයි කියලා. ඉතින් ඒක වෙනකොට ඔය කියන මේ මේ ඕගොල්ලෝගේ අටසිල් සමාදන් වෙලා මේ වීඩියෝ බලලා වාඩුනේ නෑ. වැඩේ වෙලා හැබැයි. වැඩේ වෙන්න හේතුව ඒ ඥානයක් තියෙනවා දානයක් දෙනකොට එන සමාධියම තමයි මෙතනක් තියෙන්නේ. ධ්‍යාන වඩනකොට එන සමාධියම මෙතනක් තියෙන්නේ. නමුත් මේ භංගයේදී නැතිවීමේදී අඬා හොගානක තමයි ලෝකයා කරන්නේ. නමුත් මේක දිහා බලලා සමාධියක් ගන්න පුළුවන් කිව්වොත් එimhe කාටද අදහන්න පුළුවන් වෙන්නේ මේ හට ගැනීමේ ඇති වෙන සමාධිය නැතිවීමෙදිත් ඇති වෙන්න පුළුවන් කියලා. කිසිම කිසිම බුද්ධඝංකාරයෙක් කිසිම සදාචාරවාදියෙක් කිසිම පංගුපේරුවාදියෙක් හිතන්නේ ඒගොල්ලෝ කියන්නේ මේ සිංහල බුද්ධඝම රකින්න ඕනේ. සිංහල බුද්ධඝම රකින්න ඕනේ. ලේ පුරාගෙන කෑ ගහන මැරෙන්න හදනවා. ඉතින් යම් දවසක අපි ඔය ඉතිහාසයේ තියෙන ඉතිබලම විජේ රජුරු ඇවිල්ලා හරි ගමන්නේ මේකේ සිංහල පටන් අරගෙන බුද්ධ ආගම ඇති වෙනකොට හිටපු යක්ෂයෝ මරලා බුද්ධ ආගම පිහිටුවා නම් කවදාද බුද්ධ ආගම මරලා වෙන යක්ෂෝ జాතිය කෙන්න බෑ මේකට කවදාද මොකෝ මේක හැමදාම තියෙන සිංහල බුද්ධ ආගම හිතන්නව පුළුවන් හිතන්නවත් පුළුවන් අපි ජාතික වීරයෝ කියන කට්ටිය කරුවේ මොකද්ද ඊට ඉස්සරහම කැති ගාපු එක එදා තිබුණ තත්ත්වද ආචාර්යයා දැන් කවුරු වෙලා අපි කැති ගෑවොත් ඉතින් ඕක කොච්චර ඕකයි නටන්න දෙයක් නැහැ. ඒ යුද්ධ පිටියෙත් ඉඳගෙන හිතා ගන්න පුළුවන්. තොපට මොකක්ද ඒක තියෙනවා කවියක්. තොපට ඒ වාරයකට අපිව එපානම් අපට දහස් වාරයකට තොපිය එපා කියලා අපේ වාරය ඇවිල්ලා දැන් තිනවා අපේ වාරය යනවා. උග පිළිගන්න යනකොට කරප්පන් ආවට කරන දෙයක් නෑ. එතන තියෙනවා දෙහා මේ භංග ලක්කන උපට්ඨානේ කත්තම් කියලා. ඉතින් ඒකට පුළුවන් වෙදි හිතන්න සිංහල බුද්ධ අහංකාරයකට හිතාගන්න මේක නැති වෙන වෙලාවක් එනවා කියලා. අම්බෝ හිතන්නත් බෑ. හිතන්නත් බෑ. ඒක නිසා හැමදාම බුද්ධ වර්ෂයේ කියනවා අවුරුදු 5000ක් කල් තියෙනවා. දැන් 2660ක් ගිහිලා තියෙනවා. 49ක් ඉතුරු වෙලා තියෙනවා. කියලා කවුදෝ ඉලක්කම් වගේක් දීලා අපිත් හැමදාම කියනවා. ඒකෙත් හැබැයි ගෙවෙනවා. ඒ නිසා මේ බංග ලක්ෂණ උප ဋ ාහන ඒකත් ආපු දවසේ මෙතෙක් අපි දැකපු හැම අසුබ නිමිත්තක්ම සමාධි නිමිත්තක් වෙනවා. මේ වෙනස් වීම මේ බිඳීම උඹට කරපු ඕනියමක්වත් අරියාදුවක්වත් නෙමෙයි උඹ මෙතෙක් කල් එකට අකමැති වුණාට මට කවදා හරි පුළුවන් නම් දානයක් දීලා ඇති වෙච්ච ඒකාග්‍රතාවයේ සතුටු වෙන්න ඒකම මේ දේ නැති වෙනකොට විනාශ වෙනකොට එච්චරම ඒකාග්‍රතාවයක් ඇති කරන්න පුළුවන් කියන එක සමත විපස්සනා දෙකේ වෙනස වශයෙන් පෙන්වන්න පුළුවන්. සමත නිමිත්තුපත්ඨාන එකත්තම් එහෙම නැත්නම් භංග ලක්ෂණුපත්ඨාන එකත්තම් කියලා. ඒ භංග ලක්ෂණය සාරිපුත්‍ර සාංශයෙන් පෙන්වන විදිහට අර ආර්ය නිර්ාමිෂ ආර්ය වූ නිර්ාමිෂ සමාධියට පස්සේ මේක මතුවෙන වෙලාවේදී මේ තුනේම තියෙන ඒකාග්‍රතාවය කියලා හිතාගන්න බැරි එක ගැන මම එච්චරම කනගාටු වෙන්නේ නැහැ. මොකද එහෙම නෙවෙයි අපි බුද්ධ ධර්ම ඉගෙනගෙන තියෙන්නේ. එහෙම නෙවෙයි අපි මේ බුද්ධ ධර්ම අපි අගය කරන්නේ. අපි හිතන්නේ මේ බුද්ධ ධර්ම සදාකාලිකව තියෙන නিত্য සුඛ සුබ දෙයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට මේ සත්‍ය පෙන්නලා දෙන්නේ මේකේ අනිත්‍ය පෙන්නලා, දුක්ඛ පෙන්නලා, අසුබ පෙන්නලා. ඉතින් අපි කවදා හෝ මේ යථාර්ථයට යන්නේ මේ භංග ලක්ෂණුපට්ඨානේ පෙරුම් ගත දවසේ තමයි අපි ත්‍රිලක්ෂණයේ පැත්තට කිට්ටු කරන්නේ. එතකම්ම අපි ඉන්නේ ඉකිලක සාගෙන සතුටු වෙන, ඉකිලික සාගෙන hina වෙන කිචි කවා ගන්න ලෝකෙක. ඒක අවශ්‍යයි. ඒ දෙකම සමාධි තමයි. නමුත් යම් දවසක මේ භංග ලක්ෂණුපට්ඨානේ කත්තම් කියලා අකාපුරිස සේවිත සමාධිය කියලා එකක් පුත්‍රජානන්සේ කියූප එකක් මේ සාර්පිත සංස අපි ඊපෙරද සාකච්ඡා කරන්නේ. කාපුරුෂ කියලා කියන්නේ අසත්පුරුෂයා සමග සතුටින් සමාධියක් තියෙනවා. ඒක අර දාන බෝසත්ගුපට්ඨාන එකත්තම් නැත්තම් සමාධි නිවිතුපට්ඨාන එකත්තම් වගේ. එයා ඒකෙන් ආත්මය වඩනවා, මම ආයනේ වඩනවා, තෘෂ්ණාව වඩනවා. නමුත් මේ බංගලු බංගලක්කන උපට්ඨාන එකත්තම් යනකොට ඒක ආත්මය පෝෂණය කරන්නේ මාන්‍ය පෝෂණය කරන්නේ තෘෂ්ණා පෝෂණය කරන්නේ ඒ ගඟ දිගේ ඉහළට පීනනවා. හැබැයි ඒ තුනේදිම තියෙන ඒකාග්‍රතාවය. ඒ තුනේම තියෙන ඒකෝදි භාවය. ඉතින් ඒක නිසා මේ මේ සමත සමාධියක ඉඳලා මේ විපස්සනා සමාධියකට කියලා අපි මේ මාත කාලේ පාවිච්චි කරන වචන ටික අනුව සාකච්ඡා කරලා බැලුවොත් ඒ දෙකේදිම මේක ක්ෂණ මාත්‍ර වශයෙන් උපදවන්න පුළුවන්. කණික සමාධියක් සමත සමාධිය සම්මධර්මුණක් මත ගන්න පුළුවන් එකක් ආදි වශයෙන් බෙදලා තිබ්බට චිත්තක්ෂණේ වශයෙන් නැත්නම් චෛතසිකේ වශයෙන් ගත්තොත් මෙතන තියෙන්නේ ඒකෝදි භාවයමයි ඒකාග්‍ර භාවයමයි මෙතනදී තමයි අපි මේ සංසාරේ කරපු නැති මේ ආත්ම විතරක් කරන සුවිශේෂී කුසලයේ වෙන්නේ මෙන්න මෙතෙන්. අපි අනික ඔක්කොම කරලා තියෙනවා. දන් දීලා තිනවා, සිල් රැකලා තිනවා, භාවනා කරලා තිනවා, ධ්‍යාන ලැබලා තිනවා, මා රූප ධ්‍යාන ලැබලා තිනවා, අරූප ධ්‍යාන ලැබලා තිනවා. නමුත් ඒ ලැබල ලබන ධ්‍යානය අනිත්‍යයි දුකයි අනාත්මයි. මේකට භංගයක් මේකේ තියෙනවා කියලා දැක ගන්න බීතිකාවක් තිබ්බා අපි ළඟ. තාමත් තියෙනවා. ඒ බීතිකාව තියෙන තාක් භංග ලක්ෂණ ප ဋ ාණේ එකත්තන් එනකොට අපිට দাঁඩි දාන්න ගන්න. අපි වැනෙන්න පටන් ගන්නවා. ඔළුව කරකවන්න පටන් අර ගන්නවා. එක පැත්තක රත් වෙනවා, එක පැත්තක සීතල වෙනවා. මහා පාළු ගතියක් එනවා. මහා කම්මැලි ගතියක් එනවා. මහා අසරණ ගතියක් එනවා. ඉතින් ඒ භාවනා යෝගාවචරයා නිතරම කියනවනම් භාවනා කරනට හරි පාළුයි ස්වාමීන් වහන්සේ හරිම නිදිමතයි ස්වාමීන් වහන්සේ හරිම බයයි ස්වාමීන් වහන්සේ හරිම සැකයි කියලා ඒ කියන්නේ ඉච්චර ඉක්මනට යාට මේ බංග ලක්ෂණ උපට්ඨානේ ඇවිල්ලා පිළිගන්න ලෑස්ති නෑ පිළිගන්න කැමැති නෑ ඉතින් બોලේ මම මොකද කරන්නේ බුදුහාමර මොන කරන්නේ සාරිපුත්තු සාංශේ මොනව කරන්නේ? මේක අහලා තිබුණ නැත්නම් මේ කමඨාන සුද්ධ වෙලා තිබුණ නැත්නම් එයා කරන්නේ මේ භාවනාව මට හරියන්නේ නැහැ කියලා වෙන ගුරුරෙක් ගාවට යනවා. මේ අරමුණ මට හරියන්නේ නැහැ කියලා වෙන අරමුණක් දාගන්නවා. මේ භාවනා මධ්‍යස්ථාන හොඳ නැගලා තව තැනකට යනවා. එතෙන් ගියාට පස්සේ තෝන් ටික වෙලාවක් කරනකොට ඒ ගුරුරැත් එපා වෙනවා. ඒ කමටහනත් එපා වෙනවා. ඒ භාවනා මධ්‍යස්ථානෙත් එක්ක මధుරෝ කනවා එක්ක අර පොඩි උන් දෙන්න කියනවා වංගෙඩි මෝල් ගත් සද්දේ රැට ඇසේ සිරි දෙව්දුව අපේ නිදි දෙව්දුව පෑතට පලා යතේ කියලා කියන මේ තනත් වංගෙඩි මෝල් ගත් සද්දේ ඇහෙනවා ඒ නැතු වංගෙඩි මෝල් ගත ඇහෙන්නේ නැති සත් භාවනා මධ්‍යස්ථාන හොයනවා මේ ඇවිල්ලා තියෙන්නේ භංග ලක්කණු ප ဋ ාණේ එකත්තන් කියන එක දන්නේ නැත්නම් පය බර වායට පිටිකරහය බෙහෙත් බඳිනවා වගේ කර්මස්ථානාචාර්යවරුයි භාවනා මධ්‍යස්ථානයි මේ යෝගාවචරයොයි මේ සත්‍යයට තියෙන බය. මෙච්චර ලස්සන්ට hina වෙවි මුකුළු පපා ඉස්සරහට එනකොට භංගේ අපි කොච්චර බයද කියලා බලන්න. දැන් හිතනද මේ මං ඇඳගෙන ආපු ඉරදිගේ කල්පනා කරොත් භංග ලක්කණු ප ဋ ාහනේ සමාපත්තිය එනකොට වැඩිය ජොලියක් තියෙනනේ උට්ටහනේ. ඒ භංගේ නැති වෙන එක නේ තියෙන්නේ. ඒක හරි ජොලියක් තියෙනවා. මෙතෙක් වෙන සමාධිය සමාපජ්ජනේ හොඳයි උට්ටහනේ හොඳයි. දාන වොත්සුපට්ඨානේ හත ගන්නකොට හොඳයි. නැති වෙනකොට හොඳ නැහැ. සමති නිමුත්තුප්පට්ඨානේ එනකොට හොඳයි යනකොට දැන් බලන්න භංග ලක්ෂණේ නම් අපි ඉදිරිපත් කළා තියෙන්නේ එනකොට හොඳ නැහැ යනකොට හොඳයි. ආන ඊර්වසේ ඊර්වසේ භංගේම බලන්න හදනවා ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න මේ සමාධිය නැති වෙන එකේ එතකොට මේ හැම වැරදිල්ලක් කරාම හැම පෙරදිල්ලක් කරාම හැම දුකක් කරාම පේන්න තියෙනවා මේ විපස්සනා සමාධියට පොහොරක්. මට මේ මම මෙතෙක් නෑ කියන හදපු දේ වෙනුවට සත්‍යයේ තියෙනවා. මේ සමාධිය එනවට වැඩිය හොඳයි අනේ. ඒ නිසා මේ යෝගාවචරය ඊට පස්සේ ආස්වාසේ මුල නෙවෙයි බලන්නේ ආස්වාසේ ගෙවෙන තැන. ප්‍රසආසෙත් මුල නෙවෙයි බලන්නේ ගෙවෙන තැන හොඳට බලන්න පරිසරයත් හොඳ නම් කයත් තැම්පත් වෙලා තියෙනවා වාඩි වෙලා ප්‍රශ්වාසය ගෙවෙන හැටි බලන දෙක තුන බලනකොට ආනපානෙ නොපෙනිය. ඒ තරමටම අපේ යොමුව සමුදේ ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති කියන එකේ වය ධම්මය ක්ෂය වෙන තැන දකින්න තැනට හිත යෙදුවනම් උල්ලේ හිටියත් එකයි පිළේ හිටියත් එකයි ආනපානෙ උනත් එකයි පිම්බිම හැකිලිම උනත් එකයි සක්මන වුණත් එකයි බොහෝම ශීඝ්‍රයෙන් හිත ඒ ඥාණය හරි තියුණු නිසා කාගෙන බහිනව නමුත් ඒක සමාධියක් කියලා පිළිගන්න අපි කැමති නැහැ. අපි හිතන්නේ භාවනාව වැරදිලා දැන් බලගෙන හිටව අරමුණ නැතුණ දැන් මම මොකද කරන්නේ? මට දැන් සතිය නැතුණ දැන් මම මොකද කරන්නේ? මට සමාධිය නැතුණ දැන් මම මොකද කරන්නේ කියලා යෝගාවචරය අර මම ආයනේට ආය පොහොර අර මාන්නේට ආය පොහොර අර තෘෂ්ණාට පොහොර දානවා. කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඔච්චර තමයි. භාවනාවේදී මේ භංග ලක්ෂණය මතුවෙනකොට යෝගාවචරය ආ ඒක පිළියම් කර කර ආය මම ආයනේ හදා හදා ආය මාන්නේ හදා හදා ආය තෘෂ්ණාව හදා හදා අර පිළිගන්න කැමති නැතික. ඒකට කියන්නේ මේ fear of freedom කියලා. විමුක්තියට ද්වේෂ කරනවා. බුදුරජාණන්සේ ඒ තරම්ම සත්‍යයි. උන්වහන්සේගේ ක්‍රමයට ගියොත් නොබෝ කලකින් එපා වීම පහළ වෙනවා. නොබෝ කලකින් කම්මැලිකම පහළ වෙනවා. නොබෝ කලකින් නිදිමත පහළ වෙනවා නොබෝ කලකින් සැක පහළ වෙනවා නොබෝ කලකින් අනිශ්චිත භාවය පහළ වෙනවා ආ මේක දිහා බලන්න පුළුවන් නම් මේක දිහා මේ ප්‍රතිපදාවෙන් ගත් එකක් මේක කෙලෙස් අඩුවීමේ ලකුණක් ඒක නිසා ඒතං සන්තං ඒතං පණිතං යජ්ජං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිසක්කෝ පටිනිසක්කෝ තන්නක්කයෝ නිරෝධෝ මේ තණ්හා ක්ෂය වීමක් නිරුද්ධ වීමක් ඒකටම නිබ්බාණං ඒකටම කියනවා තණ්හකේ නිරෝධ නිබ්බාන සමාන වචන. ඒ නිසා ඒ දෙන දේ උපයාගත යුත්තක් විදියට මේ ඇති වෙන බය, මේ ඇති වෙන අනිශ්චිත ගතිය, මේ ඇති වෙන එපා වෙන ගතිය, මේ ඇති වෙන නිින්ද අර වගේම ඒකෝදි භාවයක් මෙතන තියෙනවා. අර වගේම ඒකාග්‍ර භාවයක් මේකේ තියෙනවා. ඒකම බලන සුළුව ඒකට යොමු වෙච්ච අදහසින් යෝගාවචරයා භාවනා දිහා බලන්න පටන් අරගත්තොත් පටන් ගන්නෙම විපස්සනාකින් වගේ. නමුත් එතෙන්ද වෙනකොට යෝගාචරයේ සෑහෙන කර්ම ගෙවිලා තියෙන්න ඕනේ. ශිල්ප ඥානෙ පහළ වෙලා තියෙන්න ඕනේ. සම්මා සංකප්පේ හරි ගිහිලා තියෙන්න ඕනේ. එයා දැනගන්න ඕනේ මේ සෝබනේ නෙවෙයි ඕන කරන්නේ. මේ හිත රවට්ට ගැනීම නෙවෙයි ඕන කරන්නේ මේ දැක දැක දන දන සම්බන්තං යං කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධම්මං යං හට ගන්නා සෑවි ඇත්තේ යමක් වේද ඒ සියල්ලම දුර වෙන සුළුයි කියන මේ අදහසෙන් බැලුවොත් මේ ධාතු හතරම ඇති කියලා ලොකු සංසි කියනවා මේ ධාතු හතර බලන්න කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද උණුසුමටයි සිසිලසටයි දෙකටම තේජෝ කියලා කියනවා මේ විරුද්ධ පක්ෂ ධර්ම දෙකට තේජෝ කියනවා පුම්බනවට හකුලනවට වායෝ ධාතුව කියලා කියනවා. පිඩු කරනවට වගුරුවනවට ආපෝ ධාතුව කියනවා. අපි මේක එකට කැමතිලා එකට අකමැතිලා ඉතින් යුද්ධ ප්‍රකාශ කරනවා. මේ එක්කෙනෙක් යනකොට අනිත් එක්කන හිටපු ලකුණක්වත් නැතුව යන්නේ. ඒ නිසා මේ ධාතු හතර දිහා බැලුවොත් කොච්චර ශීඝ්‍රයෙන් මේවා බිඳෙමින් පවතිනවා. ඒ නිසා මේ බිඳීම දැකීම පවා භාවනා පැත්තෙන් බලනකොට ඉසා විශාල විපස්සනා ඥානයක්. නමුත් අපේ එදිනෙදා ජීවිතයේ ආමංගල්‍යයක්. අපි දකින්න කැමති නෑ. අන්නේ අකමැත්ත විතරමයි නිවනට බාධාව තියෙන්නේ මෙතෙන්ද ගිය කෙනාට. ඉතින් බුද්ධ සාරිපුත්‍ර සාංශ කියනවා මම ඕගොල්ලන්ට කියන්නම් ඔය දානයක් දෙනකොට එන සමාධියත් සමත භාවනා කරනට එන සමාධි නිමිත්ත හට ගැනීම කියලා කියනවා. අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ඉන සමාධියත් ඒ හටගත්ත නිමිත්ත ගෙවෙනකොට භංගයේ දකින්නකොට එන ඒ ඒකාග්‍ර භාවයත් වෙන් කරලා දැනගන්න හට ගන්න වාරේ මෙහෙමයි නැති වෙන වාරේ මෙහෙමයි කියලා යම් වෙලාවක දැනගන්න පුළුවන් කමක් එනවනම් ඒ යෝගාවචරය තුළ තියෙන්නේ මේ දේවල් වෙන් කරලා පරිච්ඡේද කිරීමේ ඥාන විභාගේ මිසක්ක මේ uppattiyeම මේ තුනම හතරම ඕනම යෝගාචර මනසක තියෙන ඕනම මනුස්ස මනසක තියෙන ඒකයි මේ මනුස්සකම බොහොම දුර්ලභ ඉතින් ඒකට ක්‍රමයෙන් දානේ දීලා සමාධිය කරලා ඊට පස්සේ ප්‍රඥා වැඩෙනකොට අර හරහා මේ දානය සමාධිය ඊට පස්සේ ප්‍රඥාවෙන් එන මේ භංග ඥාණයට ශ්‍රද්ධාව ඇති කරගෙන යන්න ඕනේ භාවනා කරගෙන යනකොට මේ එන නුරුස්නා ගතිය මේ එන පාළු ගතිය මේ නිදිමත ගතිය මේ එන බය ගතිය අසරණ ගතිය සැකපොදවන ගතිය නිවනේ පූර්ව නිමිත්ත කරගෙන පුබ්බ නිමිත්ත කරගෙන යන්න ගත්තොත් ඒ යෝගාවචරයා මෙතෙක් ලියපු හැම කමඨාන් වාර්තාවක්ම නැවත ලියාවි. නිසා කමඨාන් වාර්තා ළඟ තියාගන්න. තියාගෙන බලන්න ධර්මේදී යහ කල්පනාවෙන් බැලුවොත් නැත්නම් සම්මා සංකල්පයෙන් බැලුවොත් අපි මෙතෙක්කල් හොඳයි කියන හැමදේම අපිට අසහනයක් අසහ අහිණියක් ඇති කරලා තියෙනවා. අපි නරකයි කියලා විසිකරපු ඔක්කොම භාවනාවක් ඇති කරලා තියෙනවා. ඒක ਸਰවචන්හන්සේ ද්විදා විතක්ක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. පෘ탁ජනය යම් දෙයක් හොඳයි කියලා කියනනම් ආර්යයන් වහන්සේට ඒක ඒකාන්තයෙන්ම නරක දෙයක්. ආර්යයන් වහන්සේලා යමක් හොඳයි කියලා කියන එක ඒකාන්තයෙන් පෘ탁ජනය නරක දෙයක්. ඒ තරම්ම ඔළුවෙන් හිටගත්ත ලෝකයක් තියෙන. ඉතින් හිතන්න එක පුද්ගලිය තුළ මේ වෙනස ඇති වෙන වෙලාව මේ මෙතෙක් වෙලා නොදකින්න පතන් කියාපු දේවල් ත්‍රිලක්ෂණ වශයෙන් බාර ගන්න වෙලාව නොදකින්න පටන් ගන්න එක තමයි අනිච්ච දුක්ඛ නැත්තම් කියන්නේ. ඒක තමයි බුදුහාමරගේ ගැඹුරම ඉගන්නේ මේ තමයි ත්‍රිලක්ෂණය කියලා. කියන්නේ ඔබ භාවනා කරන්නේ ඕක ඉගෙන ගන්නම්. ඕක එනකොට ඔච්චරම හොස්ස දික් කරගෙන මූණට කියලා ගහගෙන උණු වතුරක් කරන්න යන්න එපා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. මේක උපේන හැටි, මේක නැති වෙන හැටි පිළිබඳව යෝගාවචරගේ සාදර බව. භාවනාවක්ද නැත්නම් ඇත්තටම චින්තාමය ඥානයක්ද එහෙම නැත්නම් දෘෂ්ටියක්ද කියන එක සම්පූර්ණ විවෘත මාතෘකාවක්. ඒක නිසා අද ඉන්නවා ලංකාවේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් භාවනා කළ නිවන් දකින්න බෑ කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. කියන්නේ මොකද? භාවනා කරාට මේ සත්‍ය දකින්න ලෑස්ති නැති මනසකින් නම් භාවනා කරන්නේ භාවනා කරන්න කරන්න ගුරුවරු මාරු කරනවා. කමඨාන් මාරු කරනවා. ස්ථාන මාරු කර හැම තැනම ඇවිදිනවා. ඇවිද්දට මොකද මෙයා කැමති නෑ මේ මතුවෙන විරාගයේ අත්දකින්න. මේ නිරෝධයේ අත්දකින්න. මේ විරා මේ විරංජනීය දකින්නකොට මේ භාවනා දියුණුවක් කියලා පිළිගන්න. ඉතින් ඒගොල්ලෝ කොච්චර භාවනා කරත් අර මනසේ ලෑස්ති ගතිය සූදානම් වෙලා යන ගතිය නැත්තම් එයාට නීරසකම මතුවීම හරහා නිබ්බිදාව ද්වේෂ මූලෙන් පටන් ගන්නවා කියලා එකට භාෂාවේ කියවන්නේ අපේ පොතේ නිබ්බිදාව ද්වේෂ මූලව පටන් අර ගන්නවා. කවදා හෝ නිබ්බිදා ප්‍රඥා මූලයට ගියාට පස්සේ පේනවා අපි මෙතෙක්කල් සංසාරේ කොච්චරක් රුචිකත්වයේ හරහා ගිහිල්ලා තියෙනවද කියලා. බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ වගේ වෙලාවක මිනිස්සු තීන්දුව කරන උපමාන පහක් තියෙනවායි කියලා. චංකි සූත්‍රේ අපිට විනිශ්චයක් ආපු ගමන් නැත්නම් විනිශ්චයකට විකල්ප අපිට ලඟ වෙච්ච ගමන් අපි සද්ධාවෙන් තෝරනවා. මේ දේ බුද්ධඝම මේ දේ බුද්ධඝම නෙවෙයි අපි ගන්න මේ පැත්ත මේක එපයි කියලා අපි අපේ අදහන සද්ධාව නිසා අපි එක පැත්ත ගන්න අනිත් පැත්ත විසම විමසන්නවත් කැමති නැහැ. නම සරෝජන්සි කියන මේ සද්ධාවේ දිත්තේව ධම්මේ ද්විධා විපාකා. මේ ආත්මෙදීම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් විපාක දෙකක් තියෙනවා. එකක් තමයි සද්ධාවෙන් බාරගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. සද්ධාව නැහැ කියලා විෂිකරප දේ තුළ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඉතින් අටුවාචාර්යන් වරහන් ඇතුලේ දාලා තියෙන ඔය කියන්නේ අනේ මේ බුද්ධාගම සද්ධාව නෙවෙයි වෙන සද්ධාවක් කියලා. මේගොල්ලෝ මේ අරස කරන්න හදනවා බුද්ධාගමේ සද්ධාව. බුද්ධාගමේ සද්ධාව සද්ධාවම තමයි. බෞද්ධ හිතනවා නම් මේක තියෙන්නේ මේ මෙච්චරමයි කියලා. පිටතනක තියෙන ඉඩ තියෙනවා මේ බුදුහාමුදුරනේ කියන්නේ. රුචිය ගන්නවා ඊගාවට. මම රුචි. මම අසවලට රුචි, අසවල් ධර්මයට රුචි කියලා. රුචිය අනුව අපි විකල්ප රාශියක් ආපුවාම අපි ගන්නවා මේ පැත්තට. සර්වචන්ස කියනවා ditthiyo dhamme dvidha vipaka. ඔබ රුචියයි කියලා තෝරගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. බරුචි කියලා වෙන් කරපු දේ තුළ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දිවසියා දිවැඩියා රෝගියා සීනි තෝරනවා. සීනි තෝරුවා මේක අහේනියට යනවා. සීනි නැතියට කැමති නැහැ. ඔය සල්කේ තියෙන එතන තමයි. කොලෙස්ටරෝල් තියෙන එක තෙල් කන්න කැමතියි. කුඩු ගහන එක කුඩු වලට කැමතියි. බොන එක බොන එකට කැමතියි. ඒක තමයි රුචිය. නමුත් හානියක් තියෙනවා. ධර්මයේ උනත් අපි ගත්ත කොටස අපි දන්නකොටද අපේ රුචියට අහුවෙලා තිබුණාට ඒක කර්මෙන් තීන්දුවෙච්ච එකක් මිසක් සත්‍ය අනුව බලනකොට රුචි අරුචි දෙක බුදුරජාණන්ද කියනවා සැකෙන් බලන්න අරුචි කියලා විසිකරපු දේ තුල සත්‍යය තියෙන පුළුවන්. ඊගාවට අනුස්සව අසුවිරු ඥාන මගේ ගුරු හාමුදුරුවෝ මට කියලා දීපු දෙයි. කියලා අපි ඇසූ දේ ඇසුවිරු ඥාන හිතනවා මේක විතරයි සත්‍යය තියෙන්නේ අනිත්‍යව බොරු කියලා. අපි බුද්ධ ධර්මයේ අතින් අපි හරි නිදහස් අනිකාගම් වල වෙන කිසිම පොතක් කියවන්න තහන. වැරදිලා හරි වෙන ආගම කෙනේ බුද්ධ ධර්ම පොතක් කියවුවොත් මේ අවුරු මාස හතරක්ද කොහොද පිරිස් පුරන්න මේ මිඩ්ල් ඊස්ට් කිය තරුණෙක් පස්සේදී මේ ඒ රටේ තරුණෙක් හම්බ වෙනවලු. හම්බෙලා දෙන්න ඉතින් කතා කරලා ඉතින් බොහොම සතුටු වුණාලු මේ ලංකාවෙන් ආපේ කෙකුයි මේ කාන්තාරේ ළමයෙකු හම්බෙලා කතා කර ගිහලා දෙන්න තෑගි හොමාරු කරගෙන ඔක්කොම කරලා දෙන්නත් එක්ක කඩේකට ගියලු තේබොන්. තේ බීලා එන ගමන් අර අරාබි ළමයා වල මේ ළමයාගෙන් ඔයා මොන જાතිකෙද්ද කියලා. ආගම මොකයි? ඊට සෙල බුද්ධහම් කියලා. ඔළුව පොළේ ගහලා අර දීපු තෑගි ඔක්කොම විසි කරලා ෂේක් කෑන් කරපු අත පිටියේ උලාන උලාන උලාන කියලා මට කොච්චර කල් පව් ගෙවන්න වෙයිද දන්නේ මේ අපරාධකාරයෙක් එක්ක ඇසුරු කරුවයි කියලා. අපිට බුදුහාමුදුරේ එහෙම කරප්පන් හදලා නැහැ නේ. අපිට එහෙම කියලා නැහැ. මම දන්නේ නැතුනේ කරලා තියෙන්නේ දැන්පත් එක වාඩි වුණා අපිට අතරත දුන්නා තෑගි බෙදාගත්තා විනාසයි මට ආයෙ ගොඩෙන්න හම්බ වෙන්නේ මේ අපි අහපු දේ අපි කොච්චරක් අදහගෙන තින්නේ නෝ සත්‍ය අහපු දේ නැති දේ තුල තියෙන්න පුළුවන් ඒ වගේම කියනවා ආකාර පරිවිතක්ක ආකාර පරිවිතක්ක කියලා කියන්නේ වාද කරලා දිනපු දේ දාපු වාද කරලා දෙනපු දේ තුල සත්‍ය නොතිබෙන ඉතිනවා. මං නම් දන්න විදිහට වාද කරලා තියෙන හැමදේම අසත්‍යයි. ඒක මම හොඳට මගේ ජීවිතේ දැකලා තියෙනවා. මොකද රූප සුන්දරි තරඟට ඉදිරිපත් වෙන ගෑනු නෙවෙයි ලස්සන ගෑනු. ලස්සන ගෑනු යන්නේ නැහැ රූප සුන්දරි තරඟට. කුලකාන්තාව යනවා කවදාක රූප සුන්දරි තරඟ ඉතින් බලන්න අවුරුදු කාලට රූප සුන්දරිලා hina වෙලා කට කනේ පත්‍ර දාලා තියෙනවා. අයියෝ යක්ෂ කුරුණී. කුලකාන්තාවේ යන්නේ නැහැ යුද්ධ තරඟට. ඒ නිසා තරඟට කවුද යන්නේ? තරඟට යන්නේ බාගට තැම්බෙච්ච අල. වාදෙට කවුද යන්නේ? යන්නේ. ඒ නිසා වාදෙන් දිනුවයි කියලා කියන්නේ අනිවාර්යම මුකරිකම දිනනවා. සත්‍ය නොතිබෙන්නේ ඉඳ තියෙනවා. බුදුජනසෙත් වාද කරලා දිනපෙළවලු තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් ඒක උපමානයකට ගන්න එපයි කියනවා. ආයේ දිට්ඨියට ගන්න එපයි කියලා කියනවා. මං ගත්ත දිට්ඨිය විතරයි සත්‍ය තියෙන්නේ අනිත් එකේ නෑ කියලා දිට්ඨියව ධම්මේ ද්විධාවේ පාකා. ඒ නිසා මේ භංගය පිළිගන්න වෙලාව අපි බුද්ධමාකාර සෙල්ලක්කාර වෙන්න වෙනවා. අපිට බුද්ධමාකාර රැඩිකල් වාදී වෙන්න වෙනවා. අපි මෙතෙක්කල් අදාහගෙන ආපු රුචිකත්ත, පෞරුෂත්ව ලක්ෂණ, අපේ ගති, අපේ ඇබ්බැහි මේ සේරම දිහා බලන්න ගත්තොත් මධ්‍යස්ත හැකින් අපි මේ මොකಾದ මොකද්ද බදාගත්තා වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපේ රුචි අරුචිකන් ටික බදාගෙන ඒක ගහපා දෙන්න අලුත් මිනිස්සුත් එක්ක රණ්ඩු කර කර දැඟලුවාට මේ රුචි අරුචිකන් ටික අපේ සුභසිද්ධිය සලකනවද අපි ළඟ තියෙන මේ පෞරුෂත්ව ලක්ෂණ ටික අපේ සුභසිද්ධියට යොමු කරනවද මං ගෙනාවු කර්ම ශක්තිය මට නිවන පෙන්නයිද කද්දාවත් නැහැ ඒකට සම්පූර්ණයෙන්ම රැඩිකල් වෙන්න නිසා මේ භංග ලක්ෂණපට්ඨාන එකත්තන් කියන එක මේ බිඳීම දැකීම හරහා ඒකාග්‍රතාවයක් ලබන්න පුළුවන්කම. බිඳීම දැකීම හරහා සමාධියක් ලබන්න පුළුවන් කියලා පිළිගන්න ගතිය පවා manuss පරිණාමය තාම උත්තරී තැනකට ගෙනියනවා. බුද්ධ පුත්‍රයෙක් වෙනවා. බුද්ධ දුහිත්‍රිකාවක් වෙනවා. මේ බිඳීම දැක්කොත් විතරමයි බුදුහාමුදුරන්ගේ අනිත්‍ය දැක ගන්න පුළුවන් වෙන්නේ දුක දැන ගන්න පුළුවන් වෙන්නේ අනාත්මය දැක ගන්න පුළුවන් වෙන්නේ ඒකට බය එන එක තමයි මායя කියන්නේ. ඒකට බය එන එක තමයි කෙලස් කියන්නේ. නිසා බුදුචාන්සේ කෙලස් වලට තම දෙන්න නම බය. යම් වෙලාවක යම් දවසක හීනෙන් හෝ වේවා අපදීන් හෝ වේවා යෝගාවචර බිඳීම අපේක්ෂා කරගෙන බිඳීම ලෑස්තිලා කරන්න ඕනම ප්‍රොජෙක්ට් එකක් 100%ක්ම හරියනවා. එයලන්නේ මේ වැල්ලේ හදන මාලිගාවක් මේ මාලිගාව කැඩෙනවා. මම කොච්චර උපදාලා හැදුවත් රැල්ලක් ආවම කන්නේ ප්‍රශ්නයක් නැහැ. මම හදන්නේ වැලි මාලිගාවක්. ඒක ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් කියනවා කුමරු කුමාරිකාවන්ගේ වාල්කුවා ක්‍රීඩා කියලා. අපි මේ හදන හැම නිර්මාණයක්ම වැලි මාලිගාවක් විතරයි. ඉතින් අපි මේක පේටන්ට් රෙකෝඩ් කරගෙන මේක මගේ ඩිසයින් කියාගෙන අරූර ගන්න දෙන තු ඊර්ෂ්‍යා කරගන්න ගියොත් ඒ තරමට පෙළෙනවා. ඒ නිසා මේ භංගය බිඳීම සමාධියක් බිඳීම දැකීම ඒකෝදි භාවයක්. ඒකේ හටගන්මක් සහ නිමාවක් තියෙනවා. අනික් සමාධියල හට ගැනීම සැපයි, නිමාව දුකයි. භංගේ දකිනකොට හට ගැනීම දුකයි, ගිඳීම සැපයි. ඉතින් ඒකට භංගේ දකින්න දකින්න දකින්න දකින්න ඒ කෙනාට බුදුහාමරගේ රසී දෙන්න පටන් ගන්නවා. ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා. අනි මේ සංඝයා මෙච්චර මිනිස්සු රණ්ඩු කරලා ආගම් පතුරවද්දී මේ තේරවාදී කොහොමද මේ නිස්සද්දෝ කැලේට වෙලා සංඝයා මේක රැක්කේ? උන්දලා දන්නවා මේක බින්දෙන බව. සැලෙන්නේ ඒකට හිත විලා ගන්නෑ. ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා. යම් වෙලාවක ඒ වගේ සංඥා වේදනාවල Nirodhaය සංඥා වේදිත Nirodhe කියලා කියන්නේ. ඒ Nirodhe දැකීම තමයි ඒක උත්කෘෂ්ඨම දේ. ඒ කියන්නේ චිත්ත සංඛාර කියලා පෙරම් කරගන්න මණ්ඩි ටිකෙත් Nirodhe දැකීම මිස මේ රකින්න දෙයක් හෝ එහෙම නැත්නම් ආකෘති හදන දෙයක් හෝ මම මේ මාගේ කියා ගන්න දෙයක් නෑ කියලා දන්න එක ඕකමයි දානයක් දෙනකොට එන සමාධියේ තියෙන. අපි Nirodha Samapatti කියලා මහා ලොකුට කියනවා. එකම ගුණේ නමුත් මේ දෙක අතර ගුණාත්මක වෙනසක් තියෙනවා. මොකද නිරෝධ සමාපත්තිය සිද්ධි කරගන්න පුළුවන්. වශී කරගන්න පුළුවන්. දානයේ දෙන වෙලාවදී ඒක එනවා යනවා අපිට පාලනය කරගන්න බෑ. නමුත් ඒකෙන් පේනවා දානයක් දෙනකොට සමාධි වෙන හිතක් තියෙනවා නම් ඒ මනසයාට නිරෝධ සමාපත්තිය ඇති කිරීමේ මූල බීජය තියෙනවා කියලා. ඒක ක්වොන්ටම් ෆිසික්ස් වල උගන්වන්නේ පොටෙන්ෂල් කියන එක නැත්නම් පොසිබිලිටි එහෙම නැත්නම් ප්‍රභවය කිය. කවුරක්වත් හිතන්නේ මේ පෘථග්ජනෙක් තුළ බුද්ධ ප්‍රභවයේ තියෙනවා කියන්නේ. ඒ නිසා මහායාන බුද්ධ ආගමේ ද බුද්ධ නේච කියලා අලුත් සංකල්පයක් අඳලා තියෙනවා හැම මිනිස්සෙකම අහිංසකම තුල බුදුහාමුදුර ජීවත් වෙනවා. පැහියා වුණානේ, අයියා වුණානේ, අක්කා වුණානේ. ඒ තුල අහිංසකම නෑ. ඒ තාක්කල් බුදුන් නෑ. ඒ නිසා අපි මේ කරන්න හදන්නේ පස් ආකාරයකට කරලා පහින හතරයි අතරම අන්තර්ගතයට පෙන්වන්නේ. ඒක සමාධි හතරක් පෙන්ලා සාරිපුත්‍ර සාංශේ මතක් කරනවා. ඔය එකක් හරි දෙකක් හරි අත්දකලා තියෙනවා නම් ඒකෙන් පෙන්වන්නේ ප්‍රභවයේ තියෙනවා. මේක ඇති කරගන්න ශක්තිය තියෙනවා. මේ වෙන්කට ගන්න බැරිකම නිසා, පරිච්ඡේද ඥානෙ නැති නිසා අපි හිතනවා නෑ නෑ නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ බුදුහාමුදුරන් විතරක්ම බුද්ධියට සින්න වෙච්ච එකක්. ඒ නැත්නම් මේ භංග ඥානෙදී සමාධියක් ඇති වෙන්න පුළුවන් කියන එක එක්ක පිස්සු පිහට්ටන්න වෙන එකක්. ඒ නැත්නම් උප්පත්තියම රහතන් වහන්සේලාට වෙන එකක්. අපිට බෑ අපිට පුළුවන් වෙන්නේ මේ දාන වොස්සග්ගුපට්ඨානේ කත්තං නැත්නම් සමාධි නිමිත්තුපට්ඨානේ කත්තං කියන එක තමයි අද ලංකාවේ බුද්ධ ආගමේ තියෙන පිළිකා දෙක. ඒක නැත්නම් පිළිල දෙක. මේක හොඳට විකිනෙනවා. මොකද හට ගන්නකොට සුඛයි නැති වෙනකොට දුකයි. නමුත් කවදා හෝ යෝගාවචරයක් මේ ඔක්කොම જાතිතියේදී භංගය දැකීමයි භංගයත් නිතර නිතර දකින්නකොට ඇතිවෙන ඒකාග්‍ර භාවය එහෙම නැත්නම් ඒ ඒකෝදි භාවය දැකලා ඒක තුල හරි ඔක්කොටම වැඩි ඕජාව තියෙනවා කියලා මේක දකින්න පටන් ගත්තා නම් උන්දගේ පෞරුෂත්ව ලක්ෂණ ඔක්කොම උන්දගේ රුචි අරුචිකන් ටික තේරෙම උන්දගේ ඇබ්බැහි ටික තේරෙම උන්දගේ කර්ම ශක්ති ටික තේරෙම කටේ තියෙන හරි වන්දන් රෙද්ද පල්ලෙන් බහිනවා වගේ බහැලා යනවා පිළිගන්න කැමති නැතිකමයි ප්‍රශ්නේ ඒක නිසා අර දෙක මුලින් කියන දෙක හදාගත්තට පස්සේ එයා දිගින් දිගට භාවනා කරන්න ඕනේ එතෙන්දී අනිවාර්යයෙන්ම ගඟ දිගේ ඉහළට යන වැඩක් යන්නේ. හැබැයි යෝගාචරය එතකොට සද්ධාවක් තියෙනවා. භාවනා කළ සතියක් තියෙනවා. සීලයක් තියෙනවා. ඉතින් යාල ඇස්ති මෙතෙක්කල් සංසාරේ කරපු නැති මේ අතිරේක අභ්‍යාසපන්තිය කරන්න. එතකොට ඒ භංගයේ දැකීම දහින්න පටන් ගත්තොත් ඒ මනුස්සයාට සමාජශීලී ජීවිතයක් ගත කරගන්න බැරි වෙනවා. මේ සමාජයේ තියෙන්නේ ගොඩ ගන්න තැනනේ. එකතු කරන තැනනේ. මේ පැවැත්මනේ. දෙමේ මනස නැවැත්ම බලන්න පටන් ගන්නවා. ඒතං සන්තං ඒතං පණිතං යද්දං සබ්බ සංකාර සමතෝ ලබ්බූපති පටිනිසග්ගෝ තණ්හකෝ නිරෝධෝ නිබ්බාණ. ඒ තණ්හක්කේ නිරෝධ නිබ්බාණං කියන එකට බය තමයි ඔය පාළු ගතිය කියලා කියන්නේ. ඒකට තියෙන බය තමයි ඔය නිින්ද කියලා කියන්නේ. ඒ බය තමයි අසරණ ගතිය, සැක කරන ගතිය, මේක එනකොට ඒකට සතුටු වෙන්න පුළුවන් නම් ඔන්න බඩු ඇවිල්ලා දැම්මට තියෙන මේකට බය නැතු මේකට මුණ දෙන එකයි මම මේකට ලෑස්තිලා යන්න ඕනේ කියලා ගිය මිනිස්සයාට මොන්නම බාධාවක්වත් නැහැ ෆ්‍රික්ෂන්ලස් පාත් කිසිම තැනක බාධාවක් නැහැ ප්‍රශ්නයක් තියෙනවා මේ කාටක් කියලා දෙන්න බෑ කියලා ජීවු ගමන් කට්ටිය හිතනවා මොලේ නරක් වෙලා වෙන්නේ නැති එතන සමාජ විරෝධී වෙන්නේ නැති නැත්නම් නාස්තික වෙන්නේ නැති නැත්නම් උච්ඡේදවාදී වෙන්නේ නැති නෑ උච්ඡේදවාදියක් නෙවෙයි කෙලෙස් අපිට මේ විදිහට දරුණු විදිහට පහර දෙනවනම් කෙලෙස් වල නැතිවීම පැත්ත බලනවා කියන එක එච්චර නරක දෙයක් නෙවෙයි. ඒක තහවුරු කරන සරුවචන් සඳහන් කරලා තියෙන උපදින තාක් ලෝකේ උපදින්නේ දුක්. උපදින තාක් උපදින්නේ දුක්. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ඒක නැතිවීම දකින්නයි කියන එක සාදර වෙන්න දෙයක් නෙවෙයි මේ බය වෙන්න දෙයක් නෙවෙයි සාදර වෙන්න තියෙන දෙයක්. ඒක අභීතව ප්‍රකාශ කරන්න තමයි ਸਰවචනසනමක් එන්නේ. අපිත් පින මෝරන්න ඕනේ මේරුවට පස්සේ අපිට වේලාවක හිතෙනවා මගේ මේ දාන දීපු සත්‍ය ප්‍රාරම්භිතා කුතල් සත්‍ය නක්. මම මේ සමාධි භාවනා කරගත්තේ ඒකෝදි භාව සත්‍ය නක්. මට මේ විපස්සනාවේදී කියවෙන මේ බිඳීම දැකලා සමාධියක් ඒකෝදි භාවයක් ගන්න පුළුවන් බවට මම කැප කරන්න ඕනේ කියනකොට භයානකම දේ සිද්ධ වෙන්නේ තමගේ රුචි අරුචිකන් ටික කැප වෙනවා. පෞෂත්ව ලක්ෂණ ටික කැප වෙනවා. ඇබ්බැහි ටික කැප වෙලා තමයි තේරෙන පටන් අර ගන්නවා. මධ්‍යස්ථ විදියට ලෝකෙ දිහා බලන්න. මධ්‍යස්ථ විදියට Taman දිහා බලන්න. තමස්ත විදියට සමාජය දිහා බලන්න. එතකොට සමාජයෙන් එන ඔය පන්ති සටන ආර්ථික විවිධාකාරව බෙදී යාම නිසා ඇති වෙන සටන පරිසර දූෂණය ලෝකේ රත් වෙනවයි කියන එක මොකක්ක ප්‍රශ්නයක් ඇත්තේ නෑ මොකද මේ ඔක්කොම භංග ලක්ෂණනේ මේකට ඕසෝන් ලේයර් එකට ගිහිල්ලා හෙවි මෙටල් ගහන්න ඕන කමක් ඇත්තේ නෑ මේකට විරුද්ධව යුද ප්‍රකාශ කරන්න ඕනේ ඉතින් මේක කැරිනවනේ කොහොමද කැරිනව තමයි ඒ මනසට ඒක ලොකු ශක්තියක් බාටපත් වෙනවා මේ මිසු පෙර මේ මේ බැඳගෙන සමිති සමාගම් හදන එක හදන්න හැදුවට මේක තමයි ස්වභාවය කියලා. ඉතින් මේක නාස්තික ලක්ෂණක් කියලා පිළිගන්න එපා. පැටලෙන්න එපා. මේක උච්ඡේදවාදයක් කියලා පැටලෙන්න එපා. මේක දකින් දකපු දවසේ මේ සත්‍ය සත්‍ය වශයෙන් බාරගත්ත දවසේ අපිට ගහපා දෙන්න දෙයක් නැහැ. මේක පරාජය බාර ගැනීමක් නෙවෙයි මං කියන්නේ නිතරම ජයක් කියලා මං කියන්නේ. මේක පරාජය බාර ගැනීමක් නෙවෙයි මේක නිතරම ජයක් කරන්න බැරි අපේ හිත කැමති නැහැ සත්‍ය දකින්න. ඒක නිසා මේ උපදා උපදවාගත යුතු සත්‍ය වශයෙන් පේන්න තියෙන්නේ මේ මේ දේ වෙන් වෙන් වශයෙන් දැනගන්න ඒ හැම එකටම සමාපජ්ජනයක් සහ උත්හානයක් තියෙනවා හට ගැනීම සහ ගෙවන් කිරීමක් අන්නේ ගෙවන් කිරීම පැත්තේදී ගෙවන් කිරීම පෙරට කරගෙන Nirodhe පෙරට කරගෙන උත්හා මේ අස්තංගමේ පෙරට කරගෙන යන ගමන අභාග්‍යයක් අවමංගල්‍යයක් කියන කතාව තියෙන තාක්කල් අපිට භාවනාවේ හැම දියුණු අංශයක්ම කරප්පන් ඇති කරන ආසාත්මක ලක්ෂණ පහල කරන දෙයක් වඩපත් වෙනවා. ඉතින් හරි අමාරුයි මේක සමාජයක් වශයෙන් කරන්න. හැබැයි Tamanට කරගන්න පුළුවන්. ඒක නිසා සාරිපුත්‍ර සාංශයෙන් පෙන්වන මේ කාරණාවට කොච්චර පින් තියෙන්න ඕනද කියලා බලන්න. කොච්චරක් අත්දැකීම් තියෙන්න ඕනද කියලා බලන්න. කොච්චරක් අපේ මතිමතාන්තර පැත්තක තියලා ඇත්ත ඇති හැටියට දකින්න පූර්ව නිගමන නැතුව දකින්න ප්‍රතික්‍රියා කරන්නේ නැතුව දකින්න බුදුහාමුදුරෝ දීලා තියෙන මේ ගැම්ම මෙච්චර සාන්ත සුන්දර මේ පුරුෂයෙක් වශයෙන් බුදුහාමුදුරුවෝ මේ දෙන ධර්මයේ තියෙන ඩයිනමයිට් ගතිය, ඉලෙක්ට්‍රික් ගතිය හිතා ගන්න බෑ. අපිත් හිත කොවිලා හරි වගේ ඉලෙක්ට්‍රික් වෙච්ච දවසේ හරියටම තේරෙන්න පටන් අර ගන්නවා. ඒක මේ අහම්බයක් නෙවෙයි. අර කරගෙන ගිය වැඩවල තියෙන ගැම්මට තමයි මේක එන්නේ. ඒක නිසා මේ කොයි වෙලාවක හෝ මේ බින්දෙන ගතිය, ක්ෂය වෙන ගතිය, වැයෙන ගතිය නිරුද්ධ වෙන ගතිය දකින්න පුළුවන්කම ඥාන පිරිමකමේ හිටලා නැහැ. පැවිදි උපවිදිකමේ හිටලා නැහැ. බුද්ධඝම අබුද්ධඝමේ හිටලා නැහැ. එහෙම නැත්නම් ලාභ මේ පොහතත් දුප්පත්කමේ හිටලා නැහැ. පොඩි ළමයා මැද හත් ළමයා වයසේ කියලා හිටලා නැහැ. ඒක සම්පූර්ණ ස්වායක්ත දෙයක්. කාගවත් අධිකාරී ශක්තියට අයිති නැහැ. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒක ඉස්සලා Taman සමාදන් වෙලා, ඒ සමාදන් වෙච්ච ක්‍රමයට, සමාදන් වෙච්ච හැටියට ජීවන රටාව සකස් කර ගන්න පටන් අරගත්තොත් ඒ කෙනාගෙන් නිකුත් වෙන ඒ කම්පන වේග පවා කියලා තියෙන මුළු ලෝකෙම හට ගන්න පැත්ත බලද්දි නැත්නම් මේ ලෝකේ රත් වෙන පැත්ත වැඩ කරද්දි දූෂණ වෙන පැත්තට වැඩ කරද්දිත් චිත්ත දූෂණය කරලා තියෙද්දිත් එක මිනිස්සෙක් මේක දැනගත්තොත් ඒ ලෝකයේ සියලු රත්ති මේ මිනිස්යාගේ කම්පන වේගෙන් නතර කරන්න පුළුවන් කියලා කියනවා. මුළු ලෝකෙම තියෙන පරිසර දූෂණය අවබෝධ කරපු එකෙක් එක්කෙනෙකුට කරන්න පුළුවන් කියනවා. ඒකයි කියන්නේ සුකෝ බුද්ධහණං උපාදෝ සුකෝ සංගස්ස සාමග්ගී සුකෝ සද්දම්ම දේශනා. එනිසා මේ විසම ලෝකයේ අද කොන්ෂස් සාමි කියලා වෙනමම සංකල්පයක් ඇවිල්ලා තියෙනවා මේ ලෝකේ මේ තරම් විනාශ වෙද්දී එක්කනේ දෙන්නේ කිව මොකටවත් අහුවෙන්නේ නැතුව Nirodhe බලබලා ගෙවීම බලබලා ඉනවා ඒගොල්ලෝ නිසයි මේ ලෝකේ සමතුලිත වෙලා තියෙන්නේ අපිට එයා වෙන්න පුළුවන්ද කියන්න බෑ නමුත් ඒ ඒ හමුදාවට බැඳිලා මෙව්වට රියක් ප්‍රතික්‍රියා කරන්න යන්න එපා අපිට බුදුහාමුදුරු දීපු මෙත ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදය අනුව කොයි වෙලාවක හෝ බින්දී යෑම බලලා මේ බින්දී යෑම බලන්න බැරි සමාධියට කියනවා කාපුරුෂ කියලා අසපුරුෂ කියලා කියන බින්දී යෑම දකින සමාධියට කියනවා අකාපුරුෂ සමාධිය කියලා. ඒක කාටවත් කියන්න යන්න එපා. කියන්න ගිය ගමන් අනිවාර්යයෙන්ම අපි සමාජයත් එක්ක ගැටෙනවා. ඒක නාගේ නාගමාණික්යක් බඩතුලේ සංවරණ රකින්න වගේ කරන්න යන මේ කෙනෙක් අත විතරමයි සාසනෙදී. ඒ නිසා ওই ප්‍රසිද්ධ සමාජය ඔය මොකක්වත් ඇත්තේ නැහැ. අන්න ඒ කෙනෙක් බවටපත් වෙන්න වුණොත් අද සමාජයේ තියෙන මේ අත්‍යවශ්‍ය මේ පුරුක ඒකට සාක් වෙන්න පුළුවන් වුණොත් අන්න ඒකට කට හොදලා කියන්න පුළුවන් මේක උපදවා ගත යුතු ධර්මයක් කියලා. ඒ නිසා අපි මේ දවස් ගාණක් මේ කරපු වැඩපිළිවෙලේ අපි යම් ආකාරයකට අපේක්ෂා කරනවා නම් මේ බුදුහාමරෙන් පෙන්නපු මේ සාන්ත සුන්දර தත්ත්වේ ඒ සාන්ත සුන්දර ප්‍රණීත தত্ত্বය ඒ ඒකෝදි භාවයේ ලබා ගන්න අපිට තියෙන සමුදේ පැත්ත බලපු ඥාණයෙම ඒ අස්තංගමේ පැත්ත, උදේ පැත්ත බලපෙක පැත්තෙම වය පැත්ත බලන්න. හැබැයි එතකොට අනිවාර්යයෙන්ම ද්වේෂයක් එනවා. අනිත් ද්වේෂයේ වෙනුවට ඥානපද නෙමෙයි. ඒ ඇති වෙන නීරස ගතිය, ඒ ඇති වෙන එපා වෙන ගතිය, නිර්වින්දන ගතිය දිහා බලන්න පුළුවන් වුණොත් ඒ වෙනස තමයි පරිණාමය අපි අද හිර වෙලා තියෙන තැන. ඒක පැනපු ගමන් විශාල පිම්මක් පනින්න පුළුවන්. යෝගාවචරයට මති මතාන්තර පිම්මක් නෙවෙයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ ලක්ෂණ තුනේම වෙනසක් ඇති වෙනවා. අන්නේ වෙනස පිණිස අපේ මේ වැඩපිළිවෙල ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියෙනම අවසටහන් කරනවා. ශිරු දිනාට මේ උපදවාගත යුතු ධර්ම උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා.